ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනා වාරයේ සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීටුම දෙනා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං භික්කවේ සසප්පුරිසෝ රුක්ඛමූලිකෝ හෝති සෝ ඉති පටිසංචික්කති අහං කෝම්හි රුක්ඛමූලිකා ඉදේ පනඤ්ඤේ න රුක්ඛ මූලිකා සෝතේන රුක්ඛ මූලිකා මූලිකත්තේන අත්තානොක්කංසේති පරං වම්බේති අයම්පි භික්ඛවේ අසප්පුරිස ධම්මෝ තීති ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනාව සඳහා ਸਰුවඥ දේශිත ඒ සප්පුරිස සූත්‍රය ඉදිරියෙන් තියාගෙනයි දවසින් දවස දේශනාව සඳහා නැත්නම් දේශනාවලිය සඳහා මාතෘකා සපයා ගන්න. ඉතින් ඒ අනුව අපි ඊයේ දවසේදී කෙනෙක් පැවිදි වෙන්න කලින් තමන්ගේ ඥාතකත්වය නැත්නම් බොහෝ දෙනා දන්නකම බොහෝ දෙනා අතර ජනප්‍රියකම ඒ වගේම පිරිස යසස් පිරිවස පිරිවර සහිත ගතිය ඇතුව ඒ සියල්ලම අතහැරලා ආවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සෙත් ਸਰුවචනාංශේ ඒ පැවිදිකම තියෙද්දිත් පැවිදිට ඉස්සල්ලා ජනප්‍රියතාවයේ යසස් පිරිවර ඉන්න ගතිය තියෙද්දිත් ඒ පුරුෂයාට පාප පුරුෂයා අසත්පුරුෂයයි කියලා කියනවා. අසත්පුරුෂෝ ඥාතෝ යසස්සි. ඊට පස්සේ එහෙම පැවිදි වුණත් පැවිදෙන කලින් විශාල අභිනිෂ්ක්‍මණයක් කරපු කෙනෙක් වුණත් ඇයි එහෙම අසත්පුරුෂ කියන්නේ පාප මිත්‍ර මේ පාපී පුද්ගලයෙක් කියලා කියන්නේ එයාගේ කල්පනා ක්‍රමය මේ මාත් එක්ක පැවිදලා ඉන්න අනික් අය මං විතර ජනප්‍රිය නැතය මාත් එක්ක පැවිදලා ඉන්න අනික් අය එච්චර යසස්සී නැතය එච්චර සෙනඟ පිළිවර ගෝල බාලයෝ නැතය ඒ අනුව මම මේ ඥාතක తত্ত্বය මේ මහයේ ශාක්‍ය ගතිය නිසා අනික් අයට වඩා උතුම්ය අනික් අය මට වැඩි පහත්ය කියලා මෙන්න මේ විදිහට අර ගිහි ගති ඉස්සරහින් තියාගෙන අනු පහත් කිරීමට තමන් උසස් කිරීමට ගන්න මේ මානසිකාර ක්‍රමයේ කල්පනා ක්‍රමයේ එහෙම නැත්නම් මේ දෘෂ්ටිය ਸਰවඥාන්සේ අසපුරුෂයි කියලා කතා කරනවා අසපුරුෂයි කියලා පෙන්නනවා පාප පුද්ගලික වශයෙන් පෙන්නනවා ඊට පස්සේ සත්පුරුෂයෙක් කල්පනා කරන විදිය පෙන්නනවා ඒ අතර මේ සත්පුරුෂයා කල්පනා කරන ක්‍රමය පෙන්වන්නයි ඒක කැපී පෙනෙන්නයි අර අසත්පුරුෂයාගේ අසත්පුරුෂ කල්පනාව අසත්පුරුෂ ධර්මයේ මතු කරන්නේ. ඉතින් ඒ වාගේම අද අපි ඉස්සරහින් තියාගත් එක ඊටදී තව ටිකක් ඉස්සරහට ගිය තව ටිකක් හිතා ගන්න බැරි ක්‍රමයක් පුණජ පරම්පිකවේ අසත්පුරුෂෝ රුක්ක මූලිකෝ හෝති. එයා පැවිදි වෙලා දුතහක රකින්න. කොහොම රුක්ක මූලිකාංගය ආදි වශයෙන් 13ක් තියෙන දුතාංග වලින් එකක් රකින්න. රැකලා එහෙම දුතාංග රකින්න කියවම අර කරගෙන තමන් කරපු යාමිනිස්කමනට තවත් එහා ගිය බොහොම රූක්ෂ ප්‍රතිපත්ති සහිත ප්‍රතිපදාවක් තමයි ඇත්තටම අපේ ශාසනයේ ඒ දුතාංග ධාරීකම. නමුත් ඒ චීති තසපුරුසයි කියන්නේ. බුදුජානනාංශයේ ඒතිෙදිත් අසත්පුරිසෝ රුක්කමූලිකෝ හෝති. බික්කුස් කුත්තේනවා රුක්ෂමූලිකාංගයත් රකින්න රුක්ෂ ප්‍රතිපත්තිත් රකින්න ඒත් අසත්පුරුසයි කියනවා අරක තමයි හේතුව ඒකේන සෝවාසත්පුරුසෝ ඉතිපටි සංචික්කතිය කල්පනා ක්‍රමය මෙහෙමයි මම රුක්ඛමූලිකයි රුක්ඛමූලිකයි කියන එකෙන් අදහස් කරන්නේ වහලයක් ඇතුළට යන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මුළු රාත්‍රිය පුරාම ඉන්නේ ගහක් යට ඒ ගති බොහෝ අමාරුයි කෙනෙකුට දරා කියාගෙන ඉන්න අමාරුයි. නමුත් ඒ කෙනාට හැඟීමක් පහළ වෙනවා නම් අනික් කට්ටිය සෝසේ වහලයක් අතට වෙලා බුදිය ගන්නවා. මම විතරක් රුක්ඛ මූලිකාංගයක් සමාදන් වෙලා බණ භාවනා කරනවා. අනික් පැවිද්ද මං විතර හොඳ නැහැ. මම උසස්. අනික් අය පහත්ය කියලා අර රුක්ඛ මූල රුක්ඛ මූලිකත්වේන අත්තානුකංසේති පරමම්බේති. ඒ තමන් රකින්නේ දුතහංග ලක්ෂණය අනුන් පහත් කිරීමටත් තමන් උසස් කිරීමටත් සලකනවා නම් ඒක සීලයට අඩංගු කාරණයක් වුණත් ਸਰවචනාචි අසප්පුරුසයි කියන වචනේ පාවිච්චි කරනවා. ඒක නැත්තම් පාප පුද්ගලෙක් විදිහට සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය මේ පිළිස දිහා බලපුවාම වැඩි පිරිසක් පැවිදි වෙච්ච ඇත්තෝ නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පැවිදි වෙන්නවත් හිතයිද කියන්න බැරි පිරිසක් ඒ එහෙම කෙනෙක් පැවිදි වෙනවයි කියලා හිතන්න මොන තරම් පිම්මක්ද කියලා ජීවිතයකට ඒක ජීවිතයක නෙවෙයි සංසාරයකටම පිම්මක්. එහෙම ගිහිල්ලා ඉන්න පැවිද්ද ලංකාවේ බැලුවත් කීයෙන් කීයක්ද අරණ්‍ය වාසී වෙන්නේ. ඒකෙමුත් කීයෙන් කීයක්ද රුක්ඛමූලික වෙන්න හදාන්නේ. මොකද ඕන තරම් සංඝයාට සීනාසන හදලා දෙන්න සෙනග ඉන්නවා. ඉතින් එතකොට ඕනම කෙනෙක් කරන්නේ හදලා තියෙන සීනාසනයක සප සප විහරණ ලබනවා ග්‍රාම වාසීව අරණ්‍ය වාසීව. එහෙම ඉඳලත් රුක්ක මූලික වෙනවා කියලා කියන්නේ කොච්චර අබිනිෂ්ක්‍මණයක්ද අතහැර දැමීමක්ද එහෙම නැත්නම් කොච්චරක් සංවේගයෙන්ද කරන්න කියන එක ලේසි කෙනෙකුට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. නමුත් එහෙම කළත් හිත හදලා තිබුණ නැත්නම් ওই කය දැඩි රුක්ෂ ප්‍රතිපatti රැක්කට හිත හදලා තිබ්බේ නැත්නම් එයා තුල ඒ ත බලාපොරොත්තු වෙන්නා වූ රාග ద్వේෂ මොහ දුරු වීම නොවෙන්නේ ඉඳ තියෙනවා වෙනුවට රාගේ වැඩි වෙන්න ඉඳ තියෙනවා රාගයටත් වැඩිය ద్వේෂය වැඩි වෙනවා ඒ වැඩි වෙන්නේ මාන්නේ හරහා ඊට වැඩිය මෝහයක් වැඩි වෙටි ඉඳ තියෙනවා මේ නිසා ਸਰවචනanse ඒ පුද්ගලයාටම කරන අනුකම්පාවක් වශයෙන් මතක් කරලා කියනවා ওই රුක්ක මූලිකාත්ය රුක්ක මූලික කම පමණක් මුල් කරගෙන මම උසස් අනත්තය පහත් කියලා හිතනවා නම් ඒක නෙවෙයි බුදුහාමුදුරෝ මේ ලෝකයට දෙන්න හදන පණිවිඩය ඒක නිසා ඒ තරම් කැපකිරීමක් කළ කෙනෙක් වුණත් ඒ කෙනාටත් අර අසත්පුරුෂයාය පාපී පුද්ගලයාය කියන වචනේ බුදුරජාණන් වහන්සේ ගර්හා කරන්නේ ඊගාවට මෙතෙක් පෙන්ලා දීපු න්‍යාය ක්‍රමයේ හැටියට සත්පුරුෂයා කොහොමද කටයුතු කරන්නේ සත්පුරුෂයා කොහොමද කල්පනා කරන්නේ කියන එක ඉස්මතු කරලා පෙන්වන්නයි. ඉතින් අපි මේ දවස පුරාම නැත්නම් දවසින් දවසම මේ එකම කාරණා ඉස්මතු කරන නිසා මේක සමාල්ලට අහලා අහලා දැන් හුරු ඇති. ඒක නමුත් ලේසි නෑ අපේ ගෙදර දොර කල්පනාවල් වල හැටියට පෘථග්ජන කල්පනාවල් වල හැටියට ලෝකයේ සාමාන්‍ය සම්මුති කල්පනාවල හැටියට මේක හිතටවත් දව ගන්නවා කියන එක ලේසි නෑ. ඒක නිසා සත්පුරුෂ කල්පනා කොහොමද බුදුජානනාංශයේ සත්පුරුෂෝ සත්පුරුෂෝචකෝ ඉති පරිසංචිකදී. අනේ සත්පුරුෂයත් මෙහෙමයි කල්පනා කරන්නේ. එයා කල්පනා කරනවා දැන් පැවිදි තුනා දැන් මම රුක්කමූලිකාංගකත්වයක් රකින්නවා. නමුත් මේ රුක්කමූලිකාංගයේ රැක්කපමණින්ම රාගය දුර වෙන්නේ නැතය. රුක්කමූලිකාංගයේ රැක්කපමණින්ම ද්වේෂය දුර වෙන්නේ නැතය. රුක්කමූලිකාංගයේ දුරු කළ රැකගත පමණින් අරසකල පමණින් මෝහය දුර වෙන්නේ නැතය. නමුත් යම් කිසි කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෙදෙනවා නම් සාමීච ප්‍රතිපන්න වෙනවා නම් අනුධම්මචාරි වෙනවා නම් ඒකයි පූජ්‍යත්වයට ලක් වෙන ලකුණ ඒකයි ප්‍රශංසා කටයුත්ත. ඒ නිසා තමන්ගේ අදාළ නැති මේ රුක්ක මූලිකාංගය රාග ద్వේෂ මොහය අඩු කිරීමට අදාළ නොවෙන්නා වූ මේ රුක්ක මූලිකාංගය ඉස්සතු කරගෙන ඉස්සරහින් තියාගෙන මම උසස්ය අනුන් පහත්ති කියලා මෙයා කල්පනා කරන්නේ මොකද ඒ විදිහට රාග ద్వේෂ මොහ දුරු කරගෙන දුරු වෙන ප්‍රතිපදාට ඇවිල්ලා පූජ්‍යත්වයට ප්‍රශංසාටපත් වෙන්න නම් ධර්මානු ධම්ම ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ. සාමීච ප්‍රතිපදාවට වැටෙන්න ඕනේ. අනුධම්මචාරී වෙන්න ඕනේ. ඉතින් අපි ඊයේ මතු කරගත්ත ක්‍රමේ හැටියට යම් කෙනෙක් ධම්මානුධම්ම ප්‍රතිපත්තියට වැටෙනවයි කියලා කියන්නේ දානයක් දීම නිසාවොත් හෝ සාමාන්‍ය පින්කම් කිරීම නිසාවත් හෝ ප්‍රාර්ථනා කළ පමණින් නෙවෙයි ඒකේ තියෙන්නේ ශික්ෂාපද සමාදාන නැත්නම් හික්මීම නැත්නම් හික්මීම කියන එක වටනවා ශික්ෂාපද වලට කියනකට වැඩිය ඒ අනුව යා සීල ශික්ෂාට සමාධි ශික්ෂාට ප්‍රඥා ශික්ෂාවට මුල්තන දීලා කටයුතු කරන තාක් ඒකිනා ධර්මානුතරම ප්‍රතිපදාට වැටෙනවා. ඉතින් ඒ කියන න්‍යායෙ හිඳගෙන බැලුවත් දැන් මේ අද ඉදිරියෙන් තියාගත්ත කෙනා සීලයේ උත්කෘෂ්ඨාංගයකුත් රකිද්දී පුත්‍රජාන වංශ මේ අසත්පුරුෂය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සලකා බැලිය යුත්තක් තියෙනවා. පැවිද්දු සලකා බැලිය යුත්තක් කිහිවැත්තම සලකා බැලිය යුත්තක් දාර්ශනිකව සලකා බැලිය යුත්තක් තියෙනවා මේ විදිහට සීල ශික්ෂාව තිබ්බ පමණින් යම් ප්‍රමාණයක පූජ්‍යත්වයක් පුදන ගතියක් යම් ප්‍රමාණයකට ප්‍රශංසා කරන ගතියක් තිබුණට ඒ සීලය මතුමත්තේ ශික්ෂාපද විසේ එහෙම නැත්නම් අනුපුබ්බ කිරියා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ ශික්ෂා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ක්‍රමයට දිගින් දිගටම ශික්ෂණය ඉදිරියට ගෙන නැත්නම් සීලේ පමණකින් අපට ඒ බලාපොරොත්තු අභිමතාර්ථ ලැබෙන්නේ නැහැ පූජ්‍යත්වයේ ඉහළට යamak වෙන්නේ නැහැ ප්‍රශංසා ලැබෙන්නේ නැහැ ඒක නිසා ඒ සීල ශික්ෂාට බැමිණිච්ච කෙනත් ඉදිරියක් සලකන්න වෙනවා එහෙම ඒක ක්‍රම දෙකකට පෙන්ලා දෙන්න පුළුවන්. එකක් තමයි සීලය නිතරම අදි සීලයක් වඩපත් කරගන්න උත්සාහ කරන්න ඕනේ. Taman ඉන්න මට්ටම අද ඒක කියන්න පුළුවන් ඒ පෙරපින් කරපු නිසා. අපිට පෙර අවස්ථාව ලැබිච්ච නිසා උන්නානේ අපිට සතුන් මරන්නේ නැති ජීවිතයක් ගත කරන්න පුළුවන්. අපි නිකන් හරි අයිස්ලන්තේ හරි උතුරු කොර දිවයිනේ හරි දකුණු කොර දිවයිනේ ඉපදුනා නම් අපිට සත්ත්ව ඝාතනයෙන් පමණමයි ජීවත් වෙන්න වෙන්නේ. වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. යැපෙන්න එකම ජීවන ක්‍රමයයි තියෙන්නේ. ඒ වගේම ගෝත් දරිද්‍ර පවුලක හෝ නොගැලපෙන පවුලක ඉපදුනා නම් හොරකම කරනවා කියන එක බොහෝම සරල දෙයක්. ඒක මිනිසෙක් වුණත් ගොඩනෙක් ජීවත් වෙන්නේ හොරකමෙන්. ඒක නිසා හොරකම් කරන්නේ නැතිව ඉන්න ලැබුණා නම් ජීවිතයක් පෙර කළ පිනක්. ඒකේ මකහම මිත්‍යාචාරය කියන එක සෙල්ලක්කාරකමක් එහෙම නැත්නම් තිරිසන් ඉපදුනා නම් කාමීත්‍යාචාර ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එහෙම එහෙම ශික්ෂාපදයක් තිරිසන් ලෝකවල නැහැ. ඉතින් අදාපට යම් ප්‍රමාණයක ඒක අඩු ගානේ දැනගෙන අර්ශ කරන්න පුළුවන් වෙන්නේ පෙරපිනකට. මේ අපිට හම්බෙලා තියෙන්නේ ඒක අපිට දී ඇති උපදි සම්පත්තියක් වෙලා තියෙනවා භව සම්පත්තියක් වෙලා තියෙනවා අවශ්‍ය නම් හොරකම් සතු මරන්න නැතු ඉන්න පුළුවන් අවශ්‍ය නම් හොරකම් කරන්න නැතු ඉන්න පුළුවන් අවශ්‍ය නම් කාමීත්‍යචාරයෙන් වෙන්න පුළුවන් ඒ වගේම අපි අනිවාර්යයෙන්ම ජීවන රටාව සඳහා එහෙම නැත්නම් එදිනදා ගත කිරීම සඳහා බොරු කිව යුතුයම නැහැ අද තියෙන සමහර වෘත්තීන් අනිවාර්යයෙන්ම බොරුවෙන්මයි කටයුතු කරන්නේ ඒ වෘත්තින් ගැන නම් කරන්න ගියොත් ඒ වෘත්තිය කරන කට්ටිය මේ ස්වභාවෙත් හිටියොත් ලැජ්ජා හිතේ. ඒ නිසා ඒ වෘත්තින් නම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෘත්තියේ ප්‍රධානම දේම බොරු කියන එකම තමයි. ඒ වගේම කේලම් කතා ඒකෙන්ම හම්බ කරන ජනතාවක් ඉන්නවා. ඒක එකනා ගැටලා ඒකෙන් හම්බ කරන. ඒ වගේම පරිසවචන අපි ජීවත් වෙන සමාජයේ ඒ බොහොම ඡන්ද පරිසු තැනකට වැටුණා නම් අම්මර තාත්තලට කතා කරන්නේ ඒ සංස්කෘත භාෂාවෙම තමයි. ඔය දැල්ලා දින්න ගියහම පස්සේ පුතා තාත්තට කතා කරන්නේ හොඳ කුණු හර්ප දෙකක් කියලා තමයි. ඇද බයකෝ කියලා තමයි කියන්නේ. ඉතින් ඒ මනුස්සයනේ කුණු හර්ප කියන එක ඒකනේ සාමාන්‍ය මේ භාෂාව තේරෙන්නේ නැහැ. ඒ වගේම හිස් වචන. උදේ ඉඳලා හැන්ද වෙනකන් කටකම සෙයියාගත්තු දෙමලිච්ච වගේ කෑග ගහින ජීවිත තියෙනවා. ඉතින් අපි අපිත් අඩුපාඩු ඇති. නමුත් අපි ඒක ජීවන රටාව වශයෙන් අනිවාර්යෙන් කළ යුත්තක් නෑ අපිට. මේ ඔක්කොම අපිට හම්බෙච්ච වටිනා සම්පatti. ඒ සම්පatti පාවිච්චි කරන්න අපි වැඩ කරන ගමන් අපි කල්පනා කරනවා මේිට එහා ගිය සිල්පද තියෙනවා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා රකින්න. බෝසතාණන් වහන්සේලා රකින්න ඒ ඉන්න ශික්ෂාපදයට වැඩිය එහාට ගියේ නැත්නම් ඒකට පාටිහාරීය ඥානය කියන්නේ නැහැ. ආටි ආර්ය ඥානය කියලා කියන්නේ දැන් ඉන්න තැන ඉඳලා තව ඉදිරියට කරන්න තියෙන පරිතද කිරීම වලට තමයි මේ ජීවිතේ අපි වෙන ශිල්පීය දැනුම සීලේ වශයෙන්. ඉතින් ඒක කෙරෙන්නේ නැත්නම් අපි සදාචාරයේ වශයෙන් එක්ක එක තැනකට ටැග් ගහන නැත්නම් පිළියෙන. හික්මීම අතින් එක තැනකට ටැග් ගහන නැත්නම් පිළියෙන. ඉන්ද්‍රිය සංවරය අතින් එක තැනකට ටැග් ගහනවා මෙත් ඇහි වෙනවා නැත්නම් පිළියෙනවා. මොකද මේ සීලය කියන එක එහෙම තිබ්බ පළියට හේමම වැවෙන එකක් නෙමෙයි. ඒක හැම වෙලාවෙම අධිශික්ෂ අධිශීල ශික්ෂාවට යොමු වෙන්න ඕනේ. උනේ නැත්තම් පිරිහීමක ලකුණක්. එහෙම නැත්තම් සීලේ ඉඳලා සමාධියට නගින්න පුළුවන්. සීලය අංශයේම ඉදිරියට යෑම කියනවා අධිශීල ශික්ෂාව කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්න ওই දැන් පසුගිය වස් සමාදන් වෙන්නේ ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලා අදි සීල ශික්ෂාවේ පිළිතුරු උපුණු උපසම්පදා පින්කම් කරනවායි කියලා කියනවා. ඉතින් ඉහළම තැනට කෝටියක් සංවර සීල සහිත උපසම්පදා සීලය කියන අදි සීල ශික්ෂාව කිය. ඉතින් ඒ දක්වාම යනකම් ඒකෙත් ගිහිල්ලා ඒකෙත් දුතාංග ආදී රැකීම් තවදුරටත් ඉහළ යන. කිලෝරක් නෑ බොහොම ඉහළට යන්න තියෙනවා. එහෙම නැත්තම් කියනවා නම් ඒකේ ගැඹුරු සීමාවක් නෑ. ඒක එකක්. දෙක තමයි සීල ශික්ෂාව ඉඳලා සමාධි ශික්ෂාවට යනවා. මේ දෙකම ਸਰුවචන සාසනයේ ථේරවාද සාසනයේ පිළිගත් දේ. ඒක ඔය ਸਰුවචනාංශිකේ අවසාන කාලය ගැන හුඟක් විස්තර සඳහන් වෙන මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සීල පරිභාවිතෝ සමාධි මහප්පලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානිසංසා කියලා හැම පරිච්ඡේදයකම කරුණක් කියලා පරිච්ඡේදයේ ධ්‍රුව පදයක් වශයෙන් නැවත නැවත හමු වෙන පදයක් වශයෙන් තියෙනවා. සීලය පරිභාවිත නම් සීලය හොඳට ජීවිතේ කිට්ටු කරගත්තොත්, දිරවගත්තොත් එයාට සමාධිය මහත්ඵල මහනිසංස වෙනවා. ඉබේම සමාධියක් ලැබෙනවා. හිත ශාන්ත ගතියකටපත් වෙනවා. එහෙම නැත්නම් කියනවා සංහිඳීමක් ඇති වෙනවායි කියලා. ජීවිතේ සීතල වීමක් ඇති වෙනවා. ජීවිතේ හික්මීමක් ඇති වෙනවා. ජීවිතේ මහත්ම ගතිය ඇති වෙනවා. ජීවිතේ සංස්කෘතික ගති වෙනවා. නැත්තම් මේ හැදිච්ච මිනිසෙක් වඩපත් වෙනවා. ඒ හැදිච්ච මනුස්සයාගේ හිතේ ජීවන රටාව ඉච්චර කලබල නැහැ. කාය වචන දෙක විතරක් නෙවෙයි හිතත් කලබල නැහැ. ඒ නිසා මහ සමාධිය යාට මහත්ඵල මහනිසංස වෙනවා. ඒ නිසා සිල්ලකල සිල්ලක පමණින් අතර වෙන්නේ නැහැ. ඒ මතුමත්තේ ඒක සීලය මූලික සුදුසුකම් කරගෙන දැන් මේ අපි පිරිස් යෙදෙනා වගේ ඒ සීලයක ඉඳගෙන සමාධි භාවනා කරනවා. මේ ක්‍රම දෙකම ශාසනයේ සඳහන් දේවල්. ඒ නිසා හැම කෙනෙක්ම නිතරම කල්පනා කරන්න ඕනේ. කවුරුත් ඇවිල්ලා පිටට තට්ටු කරනකන් ඉන්න නරකයි. එහෙම නැත්නම් සිල්පදයට රැක ගන්න බැරි තරම් වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මරණ මොහොතේ මේව කරන්න යන්න නරකයි. හොඳට හයි හති තියෙන වෙලාවේදී බුදුහාමුදුරන්ගේ වචනෙම කියනවනම් ජීවිතේ ප්‍රථමය මේ කලු කෙස් පවතිද්දී මේ ශිල්පද වලට යනවා නම් ඒක ඉතාමත්ම කලාතුරකින් වෙන එකක්. එයාට මෙරිලා හොට බිම ඇරලා සුදු පාට වෙලා රැලි වැටුණාට පස්සේ ශිල්පද රකින්නේ බොරුවට බයට. ඒක නෙමෙයි කරන්න ඕනේ කරනවා කරන්න ඕනේ පුළුවන් වයස හැබැයි ආරකත් පාඩුවක් නැහැ නිකන් ඉන්නවට ශිල්පද රකින්න හොඳයි නැත්තම් ගෙවල් වල රණ්ඩු. ගෝ කලකොලොප්පන්. එහෙම නැතුව ශිල්පද රකින්න කොහොඳයි. කොහොම හරි පුළුවන් තරම් කල් ඇතුව ඉඳුරන් හොඳට ප්‍රකෘතව තියේදී කලු කෙස්ටිබියේදී ජීවිතේ ප්‍රථම යාමේ කරන නැති වෙන එකක් නෙවෙයි ඒක. ඒ හරියදී මාත් උත්සාහ කර හරි අමාරුයි. මේ ජීවිතේ ප්‍රථම යාමේ සිල්පද රකින්නට මේ හිතෙන්නේ සීල් ගණ්ඩයි හිතෙන්නේ. සිල් ගණ්ඩ හිතෙන්නේ නැහැ. සීල් අරකෝ ඒ වගේ දේවල් වලට යනවා. හරිම අමාරුයි සිල්පද. ඒ වෙලාවේ කවුරු ආවිලා කිව්වොත් එමේ සිල් ගණ්ඩේ කියලා ඇහෙන්නේ සීල් ගන්න කියනවා. කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ කියලා තමයි හිතේ. ඒක නිසා කවුරු හරි යනවනම් ශාසනයේදී බොහොම ශ්‍රේෂ්ඨ නිදර්ශන තියෙනවා අමාරුයි. අත්කලියුත්ක් විදිහට බුදුහාමුදුරු පෙන්වන්නේ ඒක. ඒක නිසා නිතරම කල්පනා කරන්න ඕනේ ඒ පැත්තට යන්න. එහෙම නැත්නම් සමාධි ශික්ෂාවට. ඉතින් ඒක පෙන්වන්නේ අනුභව ශික්ෂා, අනුභව කිරියා, අනුභව ප්‍රතිපදා. අනුපූර්වයෙන් ඉහළ ශික්ෂාවට යනවා. අනුපූර්වයෙන් ක්‍රියාපටිපාටිය හැම වෙලාවෙම කල්පනා කරනවා සීලය අධි සීලයක් වඩපත් කරන නැත්නම් සමාධි ශික්ෂාවට යන්න අනුභව ප්‍රතිපදා ප්‍රතිපදාවේ ධම්මානු ධම්මචාරී වෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක නිසා පැවිදි වුණත් දුතාංගධාරී වුණත් ඒ කෙනා ගාව මාන්නේ හිටින්න පුළුවන් නම් මානෙට නිකං දුතාංගධාරී වෙච්ච පමණින් මානෙ අඩු වෙන්නේ නැත්නම් කළ යුතුය ඒ අඩුපාඩුව නැති කිරීම සඳහා අශප්පුරුෂ ගතිය නැතිවීම සඳහා ඒ පාපතර ගතිය නැතිවීම සඳහා කළ යුත්තක් තියෙනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය. ඒක තව පැත්තකින් සාධාරණීකරණය කරන්න පුළුවන් හේතු ගන්නන්න පුළුවන් මේ විදිහට අපි ධම්මානු ධම්ම ප්‍රතිපත්තියට වැටෙනවයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ශික්ෂාවට වැටෙනවා ශික්ෂාවල පළවෙනිම පාඩම තමයි සීල ශික්ෂාව. ඒකට කියනවා ශික්ෂාපද සීලය කියලා. ඒ ශික්ෂාපද සීලය අපි කතා කරපු විදිහට සතෙක් මරණ අවස්ථාව ආවට නොමරා සිටීමෙන් කරන කය හික්මවා ගැනීම කයෙන් වෙන දුෂ්චර්යයන්ගෙන් වෙන්වීම විරමණය කියලා මේකට කියනවා වාරිත්‍රය කියලා කියනවා ශික්ෂාපදයක් කියලා කියනවා. ඒ වගේම හොරකම් කරන්න අවස්ථාව ආවට පස්සේ ශික්ෂාපදයේ සලකලා නැත්නම් තමන්ගේ කුල ගෞරවයේ සලකලා නැත්නම් තමන්ගේ ගුරුවරයෙකුගේ ගෞරවයේ සලකලා එහෙම නැත්නම් තමන් කරන ශිල්පේ සලකලා ඒ හොරකම නොකර ඉන්නවා. ඒකත් කයෙන් කරන තියෙන දුෂ්චර්චයක් නොකර සිටීම. දැන් කාමීත්‍යාචාරය සඳහා අවස්ථාව තිබුණට පුළුවන් තරම් උත්සාහ කරනවා මේක කිරීම අපේ පවුලට ගැලපෙන්නේ නැහැ, අපේ ශිල්පයට ගැලපෙන්නේ අපේ தත්තට ගැලපෙන්නේ කියලා නොකර සිටීම උත්සාහ කරනවා. ආ මේ විදිහට කයෙන් සිදුවෙන අකුසල කර්ම වලකිනවා. බොරුව කේලම හිස් වචන පරිස් වචනේ පුළුවන් තරම් අඩු කරනවා. අන්න එහෙම කරගෙන ඉන්න කෙනාට තේරෙනවා ඒ කය වචන දෙක හික්මවා ගැනීම නිසා ලෝකයාගෙන් තමන්ගේ හිතෙන් එහෙම නැත්නම් රටේ තියෙන නීති පද්ධතියෙන් වෙන්න තියෙන අනතුරු අඩු වෙනවා. ඔය ශිල්පතිකට ගිය ගමන් ඕනම කෙනෙකුට ශිල්පද කඩන කාලේ තරම් ශිල්පදයක් රකින්න ගියාට පස්සේ තමන්ට තමන් දෙස් දෙන ගතිය අඩු වෙනවා. ඒක ලකූම ශක්තියක් ජීවිතේට හම්බ වෙන ශිල්පද කඩ කඩ හැංගියෝරා ජීවත් වෙන උනාට යාට තමන්ට තමන් ශාප කරගන්න ගතියක් ඒ ඒ ශිල්පද කඩන හැම කෙනා ගාම තියෙනවා. ඒ ඇත්තෝ ඒ ඒ ශාප කරගතිය නැති කිරීමටම මත්පැන් පාවිච්චි කරනවා. ස්ත්‍රී දූෂණය කරනවා. එහෙම නැත්නම් දූර්තකම් කරනවා. සූදු කෙලිනවා මොන මොන හරි දෙයකින් දාගෙන ඉන්නවා මොකද නැත්තම් හිත නිතරම අඳුරට බය වෙනවා, ලේටට යන්න බෑ. ලේට වෙනකොට බය වෙනවා. වයසට යනකොට බය වෙනවා. ඒ නිසා ඒ ඒ හිතට එන අසහන ඇති කරන ගොඩාක් නොපනත්කම් කරනවා. ඒක ශිල්පත කඩන කට්ටිය හොඳටම දන්න දෙයක්. ඒ ශිල්පත කඩන මිනිස්සයා මුළු ජීවිතේම ගත කරන්නේ ඒ ශිල්පත කැඩීම නිසා වෙන තමන්න තමන් දෙස්ති ගන්න ගතිය නැති කරන්නේ. එනිසා ඒ ඒ වැරද්දම ගන්න ගොඩක් වැරදි කරනවා. දෙක ඒ කොච්චර ජාතික ලෙමස රැක්කත් රට්ටු බණුන් අහන්න රට්ටු බණිනවා මේ වගේ අතර හතරවන් හතර හන්දිය හොඳට තියෙද්දිත් මේ මනුස්සයා තාම තනුන්ට වද දෙනවා අනුන්ගේ දේශූර කනවා කඩා වඩා ගන්නවා ඇයි Tamanට රස්සාවක් කරගන්න බැරි කියලා එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කියනවා මේක හැදිච්ච ගෙදර නැහැදිච්ච එක ඔය විතර කවුරක්වත් වැඩ කරන්නේ මේක මේ අනවශ්‍ය වැඩ කරනවා කියලා රට්ටුන්ගේ බණුන් අහන්නට එහෙමත් ගිහිල්ලා නැත්නම් තමන්ගෙන් නැති වුණාට අනුන්ගෙන් නැති වුණා කවදා හරි ගිහිල්ලා කෙල් ගහට කොටපු දාට ඕට පැටලෙනා වගේ ඔන්න හිරේ විලංගුවට වැටෙන්න වෙනවා පොලිසියට අහු වෙනවා නීතිය ක්‍රියාත්මක වෙනවා ඒ බය තියෙනවා ඉතින් මේ තුනටම අද පගාවෙන් බේරෙන්න පුළුවන් තමන්ට තමන් දෙස් දෙනකොට සැරපීම ටිකක් පුලිය වීල පුතිය ගත්තාම ගාලල්ලා ඔය පුතිය ගන්න පුළුවන් අනුන් තමන්ට දොස් දෙනවනම් පත්‍රයේ හොඳ පුවත්පත් දැන්වීමක් දාගත්තාම ඒවම කණ්ඩක් පුළුවන්. උසාවියට ගිහිල්ලා හිරේ වැටුණත් අග්‍ර විනිශ්චයකාරයට උනත් ගතම් එකක් දුන්නාට පස්සේ විනිශ්චය ටිකක් වෙනස් කරගන්න ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තියෙන්නේ හතරවෙනි එක තියෙනවා මරණය මැද අපායට යනවා කියුවට යම රජුරෝ පගා ගන්නෙ නැහැ. මාර්යා පගා ගන්නෙත් නැහැ. එකම ලෝකේ ඉන්න සදා ප්‍රජාතන්ත්‍රවාදී එකම එක තමයි මාර්යා මොන්න જાතියෙන්වත් ගත්ත තීන්දුව තප්පරයකින්වත් වෙනස් කරන්නෙත් නැහැ. වෙන මූණ දිහා බැලලා බයත් නැහැ. ඉතින් ඔය ඔක්කොම ඡන්ඩියෝ දන්නවා. ඔක්කොම දුස්සීලියෝ දන්නවා එතෙන්දී අහුවෙනවා කියලා. ඉතින් දැන් උගදෙනෙක් කැමති නැහැ කර්මේශා කර්මඵලය අදහන්න. ඒගොල්ලෝ හිතන්නේ මේ ඉන්නකම් මොන දේ කරලා ජීවත් වුණත් මරණයට පස්සේ මුකුත් වෙන්නේ නැහැ. ඒ ගෙවන්න වෙන්නේ වෙන කාට හරි. මම හොරකම් කරලා ඉන්න එකයි තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් ওই මූලධර්ම තියා හිටියට මෙන්න මේ බය හතර සිල්වත සිල් නැති කෙනා ගාව තියෙනවා. සීලය රකින්න යනකොටම ඔවෙන් ටික ටික දුරු වීම අපි කියනවා අසහනෙන් දුරු වීම කියලා. නමුත් සීලයක් දිගට රකින්න කෙනයි දන්නේ ඒ ශිල්පදය කොයි වෙලාවෙ කඩලා යනවද කියන දේ. ශිල්පද කියලා කියන්නේ කිරිබිම්මල් නැටි වගේ જાතියක්. වැල්ලේ හදපු වැලි මාලිගාවක් වගේ එකක්. වතුර කඩක් ආපු ගමන් අපිට අපේ තියෙන කොයි වෙලාවෙ සතෙක් මැරෙයිද කියන්න බෑ. කොයි වෙලාවෙ හොරකමක් කියලා කියන්න බෑ. કોઈ වෙලාවේ කාමීත්‍යචාරක් වෙයිද කියන්න බෑ. કોઈ වෙලාවේ බොරුව කියලා මෙහි සචන පරිසවච වෙයිද කියන්න බෑ. ඒක නිසා Tamange සීලයට තරම් නොවන කායික මානසික වාචසික ක්‍රියා සිදු වෙන්න පුළුවන්කම නිසා සිල්ලතා ජීවත් වෙන්නේ වීදුරු කූඩුවක් ඇතුළේ ඉන්න කෙනෙක් වගේ. කවුරු හරි ගලක් ගැහුවත් කුඩු වෙනවා. එයා දන්නවා මේක දිගට ගෙනියන්න බෑ කියලා. ඒ මොකද මේ කය වචන දෙක සාටෝපෙට ආපෙට ආටෝපෙට තිබ්බට හිත හදලා නැහැනේ. මේක ඇතුලේ තියෙන හිත කොච්චරවත් කාමයට නෑදින්නේ. කොච්චරවත් ගැටුමට නෑන්නේ. ඉතින් එවැනි වෙලාවක ශිල්පද කරේන පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කිනාට මේ සමාදන් වෙච්ච සීලය අරස්ස කරන්න ගියාම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ තාම අත තියපු නැති හිත හදන වැඩේට. වෙන විදියකට කියන්න පුළුවන් සීල ශික්ෂාව කියන බේත අහන්නේ කය වචන දෙකේ හිතුවක්කාරකම් වලට විතරයි. කය වචන දෙකේ සිදුවෙන දුෂ්චරිත වලට විතරයි. ඒක හිතේ දුෂ්චරිත වලට අහන්නේ හිතේ දුෂ්චරිත වලට අහන්න වෙන බේතක් ගන්න ඕනේ කියලා කරන සමාධි ශික්ෂාව කියලා. සමාධි ශික්ෂාට පදනම සැලසෙනවා සීල ශික්ෂාවේ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් සීල ශික්ෂාවේ යම් මට්ටමකට ගිහිල්ලා සමාධි ශික්ෂාවට යන්න හදනවා නම් ඉතින් ඒක එක ජීවිතයක සිදු වෙන විශාල ඉදිරිපීමක්. ඉතින් මේකෙදි සාමාන්‍ය බෞද්ධයන් අතර සම්ප්‍රදාන කුල බෞද්ධයන් අතර විනිශ්චයක් නැහැ කොච්චරක් සිල් රැකලද සමාධියට යන්න ඕනේ කියලා. કોઈ සීලයක් ඇද්ද සමාධියට යන්න කියලා. ඉතින් මේක පිළිබඳව හොඳ විග්‍රහයක් නැත්නම් විස්තර විභාගයක් විමසුම් ජීමකේ මහසී සයඩෝ ස්වාමීන් වහන්සේගේ පොතේ උත්සාහ කරලා තිබුණා. ඒ ශාංශික පරිවර්තනය කරනකොට පොත ඒ ස්වාමීන් වහන්සේගේ අදහස් මට කියවන්න හම්බ වුණා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා නෑ සඳහන් කරනවා සරුවචන් වහන්සේ මේ භාවනා කරන්න මෙන්න මෙච්චරක් සිල් තිබිය යුතුයි කියලා කිසිම අවලංසු අඩුමලංසුවක් පෙන්නලා නෑ. ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. දෙක අපි කිව්ව පන්සිල් කියලා කිව්වයි තිබ්බයි කියලා එහෙම එකක් හත්තේ නෑ. තිබුණට කොච්චර කාලයක් පන්සිල් රැක්කද පස්සේද සමාධියට යන්න ඕනේ කියලා සීලේ ප්‍රමාණ කිරීමක් කරලත් නැහැ. මේ නිසා ඕනම කෙනෙකුට ඕනම තැනකින් පටන් ගන්න පුළුවන්. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට නැත්නම් හිත හදාන යනකොට ඒ සීලයේ දියුණු වීම සීලයේ ඉදිරි ගමන් ගොඩාක් සිද්ධ වෙනවා කියලා ඒ ශාංශයේ මුළු ත්‍රිපිටකයේම තියෙන විවිධ සිල් මට්ටම් වල ඉඳගෙන විවිධ ධ්‍යාන මාර්ගඵල ලැබුවා වූ ආර්යත්වයටපත් වුණා වූ සෑම කෙනෙක්ගේ විස්තර පෙන්නලා කියනවා කිසියම් මුළු පොදු සම්මුතියක් පෙන්වන්න බෑ කියලා. මම දැක්කේ නෑ ඉච්චර ඒ මුළු ත්‍රිපිටකයේම තියෙනවා එකතු කරලා මේ මේ සිල්පද පිළිබඳ හැඟීමක් නැතුව තීදිත් මෙච්චරක් මේ ශාසනයෙන් වැඩගත් ඇත්තෝ අපේ ශාසනේ ඉන්නවා කියලා මේ අඟුලිමාල තිරුණාංශයේ කතාව, පටාචාරාව කතාව, සන්තති අමතිවරය කතාව, සරකාණිපාස මහත්තයේ කතාව, එතන තඹදාටික කතාව දිග්ගටම පෙන්නනවා. ඒගොල්ලෝ එක්ක අලුගෝසෝ නැත්නම් මිනිමරු එහෙම නැත්නම් පිස්සු ඇදිම අම්මන්ඩිලා ඒ සියලුම දෙනාට බුදුහාමරගේ ශාසනය උදව් වෙලා තියෙනවා. ඒක බොහොම කලාතුරකින් සිද්ධ වෙන දේවල්. ඒකට පස්සේ බුදුරජාණන් කිසිම අව탁ෂීරුවක් කරලා නැහැ. ඒ පටාචාරාව සම්පූර්ණ දෙදරුමාවක් වශයෙන් දරුවොත් නැතිලා ස්වාමියාත් නැතිලා අම්මා තාත්තත් නැතිලා සහෝදරයත් නැතිලා ඇඳුමුත් නැතිලා පිස්සු වගේ හිතාගෙන ආව කෙනාට කෙලින්ම සතිමත් වීම පිළිබඳ උපදෙස් දීලා පස්සේ පටාචාරට යන්න දෙන්න තරක් නෑ පැවිදි වෙලා මහාන වුණාට පස්සේ දීපු නම්බුනාමේ තමයි විනයදර භික්ෂුණීන් අතර පළවෙනි තැන. විනේතර භික්ෂුණීන් අතර පළවෙනි තැන. අඟුලිමාල කියලා කියන්නේ 1000ක් 999ක් ගණන් කර කර කපපු, ලේපිට කපපු මිනිසයා. ගණන් නොකර කොච්චරද? බුදුහාමුදුරුව පිටිපස්සේ කඩුවේ ළගෙන මරණවා කිය කිය ගිය කෙනා අම්මාවොත් අම්මා උණක් කපනවා කියපු කෙනා පැවිදි වුණාට පස්සේ දුන්නේ මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර අග්‍රතැන කියලා. පටන් ගත්ත තැන පිළිබඳ කිසිම තැකීමක් කරලා තිබුණේ නැහැ. මේ යනම බලනකොට යමෙක් භාවනාවට පිළිපෙන්න කොච්චරක් ශිල්පද තිබියද කියලා බැලුවොත් ඒක කාටවත් වෙන කෙනෙකුට විනිශ්චය කරන්න බෑ. ඒක නිසා දෙපැත්තක් තියෙනවා මේක. එකක් තමයි යම් ප්‍රමාණයකින් මේ වැඩේ පටන් ගත්තට පස්සේ භාවනා කරනකොට ශිල්පද අලුත් වෙනවා දුවන යන්ත්‍රයේ දුවන කාර් එක දුවති දුවති බැටරිය charge වෙනවනේ. බැටරිය එක තැනක තිබ්බොත් තමයි බහින්නේ. දුවන වාහනේ බැටරිය චාර්ජ් වෙනවා. ඒ වගේ තමයි භාවනා කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ අඩුපාඩු තිබෙන ඒවා බලකොටලි සමතලා වෙලා ශිල්පදෝල අංග සම්පූර්ණ වීමක් වෙනවා. එහෙම නැතුව කියනවා නම් යම් කෙනෙක් කුත්කුස්ස සීලයකට ගියත් දැන් මෙතන මේ අද නිදර්ශන ගත්තේ ඒ රුක්කමූලිකාංගේ සමාදන් වෙච්ච ස්වාමීන් වහන්සේ. එයා හිතාන ඉන්නවා රුක්කමූලිකාංගේ සමාදන් වීම පමණින් මම උසස් අනික් අය පහත් කියලා. නමුත් එයා භාවනා පිළිබඳව යෙදුන් නැත්තම් මේක අවාසිත හිතනවා මිසක් අවාසිත හිතින්නේ නැහැ. ඒ මාන්නකාරකමට හිතනවා. නමුත් දේශාංශය දැනගත්තොත් මම ශ්‍රේෂ්ඨ වැඩක් කරගත්තේ පැවිදිත් උනා. රුක්ඛමූලිකාංගයටත් ගියා. මම මේ මැත්තේ ඉඳගෙන තවදුරටත් භාවනා කරන්න ඕනේ කියලා කරගෙන ගියා නම් ඔය අසප්පුරුෂ කින් නම ඇහෙන්නේ නැහැ. පාප මිත්‍රතනකට යන්නේ නැහැ. එයා තේරුම් අරගන්නවා මේ භාවනාව ඉදිරියට යන්න බොහොම නිහතමානී වෙන්න ඕනේ. සරල වෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉදිරි තැනකට යන්න බෑ. ඒක නිසා භාවනා කරනකොට එන සීලයක් ගැන අපි සලකන්නත් ඕනේ. සීලය තියාගෙන භාවනාවට යන්නත් ඕනේ. මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍යය. එකිනෙකට හේතුඵල වෙන ගතිය මතක් කිරීම සඳහා අර සීලය පිළිබඳ ලස්සන නිදර්ශන රාශියක් එකතු කරලා පරිච්ඡේදය ඉවර කරනකොට මහෂී ෂැඩෝ ස්වාමීන් වහන්සේ බුරුම ස්වාමීන් නමක් වශයෙන් හරිම විප්ලවීය වචනයක් ඒ රචනයේ ඒ රචනයක් ඒ කරලා තියෙන අන්තිමට කියනවා මම මේ ශිල්පදය පිළිබඳව අව탁සීරු කරන්න නෙවෙයි කතා කරන්නේ ත්‍රිපිටකයේ තිබුණ ටික එකතු කරන එකයි නමුත් යම් කිසි කෙනෙක් මේ වෙලාවේ අපායට ගියොත් අපායේ ඉන්න 99%ක්ම සීලවන්තයන් නැති අය තමයි නිසා සීල්පද මේක ඕනේ නෑ ඕක නැති උනට කමක් නෑ කියන කට්ටියට තමන්ගේ gedara යන වගේ තමයි අපාය. ඉතින් ඒක නිසා අපි සීල්පද පමණක් තියාගන්න නැතුව ඉදිරියට සමාධි ශික්ෂා එහෙම නැත්නම් මේ සීල්පදවල ජීවුණු කිරීම ඒ කියන්නේ කුඩා අනු කුඩා ශික්ෂාපද තේරුම් අරගෙන ජීවුණු කිරීම මේ බුද්ධෝත්පාද කාලයක විතරයි කරන්න පුළුවන්. අබුද්ධෝත්පාද කාලවල තපස් පැවිද්ද කියලා එකක් තියෙනවා. ඒ තපස් පැවිද්දදී සාමාන්‍ය ශිල්පද කීපයක් රැකගෙන කැලේට වෙලා ගස් කොළන් වල එක යැපිලා කටයුතු කරගෙන ගියාට කවදාකවත් ශිල්පදවල කුද්දානු කුද්දක ශික්ෂාපද එහෙම නැත්නම් අනු කුඩා අනු කුඩා අනු කුඩා ශික්ෂාපද රැකගෙන අංග සම්පූර්ණ භාවයකට එන්න බෑ. මහබෝසත් වහන්සේලා කරන්නේ ඔය තපස් පැවිද්දෙන් පැවිදි වෙන එක. නමුත් මේ වගේ ශාසනයක් හම්බුනාට පස්සේ ඒක විස්තරාත්මකව හොයලා බලලා කරන්න පුළුවන්. මේ පැවිදිලා හිටියා ස්වීඩන් ජාතික ආමතු කෙනෙක් තරුණයි චිත්‍රපටි අධ්‍යක්ෂකවරේ තාත්තා උග්‍ර කතෝලික කෙනෙක් මේ ආමතුරු ඒ රටේ වෙබ් අඩවියක් ඇති කරන සාසනය කියලා දීලා කටයුතු කරගෙන ඉඳද්දී මම මොකද්ද එකට ගිහිලා ඒ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනකොට කිව්වා ස්වාමීන් වහන්සේ හිතන්න එපා මෙහි විතරයි මේ අරණ්‍ය වාසී පැවිද්දක් තියෙන කියලා කතෝලික සභාවෙත් තියෙනවා ක්‍රිස්තියානි ආගමෙත් තියෙනවා ඒ ඉන්න ඒ කතෝලික පියවතුමන්ලා කවදාකවත් ආපහු ගෙදර යන්නේ නැහැ කියන පැවිද්දෙන් තමයි පැවිද්ද ගන්නේ. ඒ පිතෘත්වයේ හරි සහෝදරකම ගන්නේ. කාමර දෙකක් හරි ගසලා දුන්නාට පස්සේ මුළු ජීවිතේම ගත කරන්නේ කාමර දෙකේ. එළියට ගන්නවනම් එළියට ගන්නේ මිනිහ විතරයි. කවදාවත් මුදල් පටියන්නේ කරන්නේ කාන්තාවකට යන්න දෙන්නෙත් නැහැ. ඒ අරණ්‍ය සීනාසන ඉතාමත්ම මනරම් බොහෝම කඳු කඳු මුදුන් වල තියෙන හරියම් පිසිතු වාතේ පරිසරය හරි ලස්සනට සකස් කරලා තියෙනවා කියලා මට මේ විද්‍යුත් ජාලය හරහා පෙන්ලා දුනා ඒ රටවල් වල තියෙන අරණ්‍ය සීනාසනෙම බෞද්ධ නෙවෙයි. ඉතින් එයා කියනවා මේකේ තියෙන අපරාධය එහෙම නැත්නම් ඒකේ තියෙන සෝචනීය වෙන තැන තමයි ඒ ඉන්න ඒ කතෝලික පියවරු නැත්නම් ඒ සහෝදරවරු කද්දාක සල්ලි පාවිච්චි කරන්නේ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඒ සල්ලි පාවිච්චි කරන්නේ නැති කියලා. ඉතිහාසයක් නැහැ. ඒගොල්ලෝ කවදාකවත් කාන්තාවන් සමග මුණ ගැහිමක් නැහැ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ඇයි මේක නරකයි කියන්නේ. ඒගොල්ලෝ 12න් පස්සේ කැම ගන්නෙ නැහැ. හැබැයි දන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේට කරන්න පුළුවන් නම් තියෙන ලොකුම සේවය තමයි මේක ඔයගොල්ලෝ බාරගත්තට මේක බුදුහාමුදුරගේ නීති. ඇයි මුදල් පාවිච්චි කරන්නේ නැත්තේ කියන එක බුදුහාමුදුරෝ හේතු කාරණා දක්වනවා. ඇයි පැවිද්දෙකුට මේ කාමසේවණින් අයින් වෙන්න කියන්නේ Brahmacharya රකින්න ඕන කියන්නේ කාන්තාවන් සමග ඇසුරපත් ගන්න එපා කියන්නේ කෙනෙක් බුදුහාමුදුරුවෝ හේතු කරුණු දක්වනවා. ඇයි රහ දලවල් වලින් පස්සේ කැම ගන්න එපයි කියන එක බුදුහාමුදුරුවෝ හේතු කරුණු දක්වනවා. එහෙමනම් අර මනුස්සගේ ජීවිතේ පුදුම සතුටක් එයි. මේක නිකන් බමුණු මතයක් නෙවෙයි. මේක මේ වගේ ආධ්‍යාත්මයට සම්බන්ධයක් තියෙනවා කියලා. නමුත් අද තියෙන தත්ත්වය හැටියට ඔබ වහන්සේලා වගේ මේ වගේ බණ භාවනා කරන පිරිසක් එවැනි කෙනෙකුට කප්පට කිට්ටු වෙන්නේ නැහැ. සම්බන්ධයක් ඇත්තෙම නැහැ. ඒ නිසා ඒ දුතාංග රැක්කට නැත්නම් ඒ ශිල්පද රැක්කට යතු දන්නේ නැහැ කොහොමද ඒක පාවිච්චි කරන්නේ භාවනාවකට කියලා. කොහොමද ඒක අධ්‍යාත්මිකව සම්බන්ධ වෙන බව දන්නේ නැහැ. ඒ අනුව බලන්න අපට ඕනෙම ශික්ෂාපදයක් ගත්තොත් ඇයි ඒක කියුනේ මොන පදනමේද ඒක ආවේ මොකද්ද ඒකෙන් කැඩෙන අකුසලය ශික්ෂාපදයකට මොකද්ද වෙන පාපය ඔක්කොම විස්තර තියෙනවා. ඒ හැම එකකම විස්තර තියෙනවා. ඒ නිසා අපිට හම්බෙලා තියෙන මේ ශාසනය අඬු කැඩිච්ච ශාසනයක් නෙවෙයි. අංග සම්පූර්ණ ශාසනයක්. ඒක දිගේ යන්න පටන් අරගත්තොත් දුර ගමනක් තියෙනවා. ඒකට අපි කියන්නේ කුද්ධාන කුද්දක ශික්ෂා නැත්නම් අනුකුඩා ශික්ෂා. ඔක්කොම තියෙනකොට තමයි හරියට ලීබඩුවක් හදලා කැටයන් කොටලා පොලිෂ් කරා වගේ සමමිතිකව ලස්සන ලියවම් කන් මල්කම් සහිතව තියෙනකොටයි ඔය නිකන් හතරස් ලී බඩු වගේ නෙවෙයි. ඒ නිසා මේ ශිල්පද සම්බන්ධව දුර ගමනක් තියෙනවා. දෙකක් මං කිව්වා ඉසලා එකක් තමයි කෙලින්ම යම් සීලක ඉඳලා සමාධියට යන එක. එහෙම නැත්නම් ශික්ෂා පදයම ඔප්නම් වගන්න. අදි ශික්ෂාවට යන එක. අදි සීල ශික්ෂාවට යන එක. මේ දෙකටම අදාළ තොරතුරු මේ සප්පුරුෂ සූත්‍රය ඇති වුණාට ත්‍රිපිටකය කියවනකොට සූත්‍ර හදාරනකොට හම්බ වෙනවා. සමහර තැන්වල පෙන්නනවා සීලේක පීඩියට පස්සේ සීලේ ਸਰවඥාචර්ය සඳහන් කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සමාදාය සික්කති සික්ඛාපදේසු ප්‍රාතිමෝක්ෂ සංවර සීලියෝ සාමනීර සීලියෝ දස සීලියෝ සමාදන් වෙලා එයා ඒක උත පටල වුණාට පස්සේ ඒක පදම් කරගත්තට පස්සේ ඒක එහෙම කරන්න පුළුවන්. මනුස්ස ජීවිතයක් එක තියෙනවා, බෙරිච්ච ජීවිතයක් එක තියෙනවා, සුන්දර ජීවිතයක් එක තියෙනවා. තත් ආඩ ආඩ්‍ය ගතියක් තියෙනවා කියලා හොඳට සීලය දිරව ගත්තට පස්සේ එයා ඉන්දිය සංවරය පිළිබඳව එතකොට සීලියත් භාවනාවත් දෙක අතරමැද වගේ ඉන්දිය සංවරය පිළිබඳව සලකා බලනවා මම සතුම් මරන්නේ හොරකම් කරන්නේ කාමීත්‍යාචාරය කරන්නේ නැහැ බොරු කියලා මිස් වචන පරිවචන නැහැ. නමුත් මම ඇති වෙන්න රූප බලනවා. මම ඇති වෙන්න සද්ද අහනවා. මම ඇති වෙන්න ගඳ බලනවා. මම ඇති වෙන්න රස මසවුල වලට කැමැති. මම ඇති වෙන්න යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිට වල පහස ලබනවා. ඉතින් මේ මට්ටමේ යනකොට කොයි වෙලාවෙ සතෙක් පැරෙයිද කියන්න බෑ. මේ මේ සැප පහසු ලබන්න ගුදිරි හදන්න හොඳ හමක් අවශ්‍ය වුණා කියලා කිව්වොත් සතෙක් මරණ මට්ටමට යනවා. ඒ වගේම මේ රූප ශබ්ද ගන්ධ රස විශේෂයි මත් උනාට පස්සේ අනුන්ගේ දේවල් හොරකම් කරනවා කියන එකත් වෙන්න පුළුවන්. මොකද මේ ඉඳුරන්න කවදාකවත් ඇතිවීමක් නැහැ. කාම මිත්‍යාචාරයේ එවැනි පරිසරයක ඉන්න කෙනාට කිසිම තැකීමක් නැහැ. ඒ වගේ සුඛභෝගී පරිසරයක ඉන්න කෙනාට කාම මිත්‍යාචාරයේ ඉඩ වැඩි. අපි බැලුවොත් නගරයකට ගිහිල්ලා ඒ නගරයට යනකොට පාර දෙපැත්තේ දිගටම වෙළඳ ප්‍රචාර බෝඩ් අටවලා තියෙනවා. ඒ ඔක්කොගෙම තියෙන්නේ කාමේ පොඩ්ඩක් කුප්පට. තව දුරටත් කුප්ප ගන්න ඕන නම් අපි ළඟට එන්න බඩු දෙන්නම් කියන ප්‍රණීඩේ විතරයි. ඉතින් ඒව උදේ ඉඳලා හැන්ද වෙනකන් දකින්නකොට භික්ෂුවකට වේවා පවිත්‍රෙකුට වේවා ගිහියෙකුට වේවා නිතරම මේක ඇවිස්සිච්ච ගතිය තියෙන. කොයි වෙලාවෙ මලපණීද කොයි වෙලාවෙ වීතික්‍රමණය වෙයිද කොයි වෙලාවෙ උල්ලංඝන වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා යම් කෙනෙක් මේ ඉඳුරන් පිළිබඳව හැඟීමක් නැත්තම් දෙපැත්තක් ඒකට තියෙනවා. ඇහැ පිළිබඳ හැඟීමකුත් නැහැ. ඇහැට ඉදිරියපත් වෙන රූප පිළිබඳ සීමාවකුත් නැහැ. කන පිළිබඳ හික්මීමකුත් නැහැ. ඇහෙන ශබ්ද පිළිබඳව හික්මීමකුත් නැහැ. සීමාවක් නැහැ. ඒ වගේම නාසය පිළිබඳ හික්මීමකුත් නැහැ. ලැබෙන හොයන ගඳ සුවඳ පිළිබඳව හික්මීමකුත් නැහැ. දිව පිළිබඳව හික්මීමකුත් නැහැ. එතකොට දිවට ලබා ගන්න ඕන රසමස ඕල පිළිබඳවත් සීමාවක් නැහැ. ඒ වගේම කයට ලැබෙන පහස පිළිබඳව කයේ හික්මීමකුත් නැහැ. ඒ හම්බ වෙන බාහිර පොට්ටබ්බේ පිළිබඳ හික්මීමකුත් නැත්තම් අගේ සීලේ නිතරම ඔද්දල් වෙලා තියෙන්නේ. දුර්වල වෙලා තියෙන්නේ. ඒ නිසා යාට ඕනේ නම් මේ ශික්ෂාපද ස්ථාවර කරගන්න කැඩෙන්නේ නැති වෙයි කියලා විශ්වාසයක් ඇති කරන තැනවා අරස කරගන්න ඉන්දිය සංවරය ඒ නිසා චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති නානු ව්‍යංජනක් ගායි හෝති යත්වාදි කරන මේතං අසංගතං විරන්තං uppත්තති පාපකා අකුසල ධම්මා තත්ත සංවරය අපජ්ජති රක්කති චක්කුන්ද්‍රය ඒක නා දැනගන්නවා මේ ඇහැට රූප ලැබුණේ පෙරපින්නට උනාට සීමාවක් නැතුව එනේන රූපේ රස විඳින්න ගත්තොත් මේ ඇහැ නිසා මෙතෙක් නෝපන් අකුසල රාශියක් ඇති වෙන්න පුළුවන් ඒක පිළිබඳව සත්‍ය පිහිටියේ නැත්තම් මේ මම බලන බවවත් දන්නේ නැත්තම් ඒ නිසා රූපයක් ඇහැට මුලිච්ච වෙච්ච ගමන් නැත්නම් රූපයක් දකිනකොටම එයා උත්සාහ ගන්නවා දැන් කෙලෙස් උපදින්නේ කනේ නෙවෙයි, නාසයේ නෙවෙයි, දිවේ නෙවෙයි, කයේ නෙවෙයි, උපදිනවන උපදින්නේ ඇහි. මොකද දැන් ඇහැට රූපයක් මුලිච්ච වෙලා තියෙනවා. ඒකෙදී ඇහැට රූපයක් මුලිච්ච වුණා. මේක පොතේ තියෙන ආපాతගත වෙනවා කියලා මූණට මූණ දානවයි කියන එක ඒක සිද්ධ වෙනවත් එකම අපේ කනට ඇහෙන ශබ්ද නැහි යනවා අපට. නහයට දැනෙන ගඳ නොදනියනවා අපට. කනට දිවට දැනෙන රස නොදනියනවා අපට. කයට පහස නොදනියනවා. මොකද එක හිතයි තියෙන්නේ. ඒ හිත තියෙන්නේ ඇහි. ඊට පස්සේ උපදිනා තාක් කෙලස් උපදින්නේ දැකීම හරහා. නමුත් ඒ පුද්ගලයා දන්නේ නැත්නම් මේ පිරිසුදු චිත්තසංතානය කොයි පැත්තකට කොයි ආකාරයකින් කෙලෙසේද කියලා හිතා ගන්න බෑ. රූපෙන් තමයි ගොඩාක්ම නැත්නම් ඇහෙන් තමයි ගොඩාක්ම ගෙවල් දොරවල් වල ඉන්නකොට වැඩියෙන්ම කෙලෙස් සිද්ධ වෙන්නේ. ඒ නිසා කැලේකට ගියොත් කැලේ එච්චර බලලා කාගේ උපදවන්න දේවල් නැහැ. කැලේ උපදව ද්වේෂ උපදවන්න දේකුත් නැහැ. නිදිමතට නම් යන්න ඉඩ තියෙනවා. ඒක නිසා බුදුජානකේ සඳහන් කරලා තියෙන මේ කාමභෝගීන් වනේ අප්‍රිය කරනවා. විවේකී කැමැති ඇත්තෝ, තපස කැමැති ඇත්තෝ, හුදේකලාව කැමැති ඇත්තෝ කැලේට එනවා. ඒක නිසා වනය නැත්නම් වනගත වීම ඒක එක්කනාගේ චර්චිපෙන්. ඒකට කැමැති වෙන්නේ මේ රූප වලින් බැට කාලා තියෙන කට්ටිය. තියෙන තාක් රූප බල බල ඉනකොට කොයි වෙලාවෙ කොතන පටලැවිද කියන්න බෑ. ඒ නිසා චක්කුණා රූපන් දිස්ස ඇහැට රූපයක් මුලිච්ච වෙනකොටම යත්වාදි කරන මේතන් අසංගතං විරන්ත යම් හේයකින් ඇහැ පිළිබඳව සංවරයෙන් තොරව ගත කරව කත කරන්ලොත් කත කළොත් උපපච්චති පාපක අකුසල ධම්මා. ඉතින් මේ රූප හොඳයි කියලා ආසාවක් ඇති වෙනවා නරකයි කියලා ද්වේෂයක් ඇති වෙනවා. මේ දෙක නිසා චිත්ත ප්‍රවෘත්තිය කෙලෙසෙන්න තියෙන පහළ නොවිච්ච අකුසල් පහළ වෙන්න තියෙන අවස්ථාව ගැන සලකලා ඒ කෙනා නූපන්න අකුසල් නොවිපදිවෙ පිණිස අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහතිය කැමැත්තක් ඇති කරන අනේ මේ හිතට මේ ඇහැට රූපයක් හම්බෙච්ච නිසා මේ හිතට එඳ තියෙන කෙලෙස් නොයනවනම් හොඳයි මේක පිළිබඳ නොදැනී හිටියොත් කොච්චර එනවද කියන්න බෑ කියලා ඒක පිළිබඳ කුසල ඡන්දයක් පහළ කර ගන්නවා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ගැඹුරෙන් කියනවා නම් ආනාපානයේ ඉන්නකොට අපිට පෙර දැකපු රූපයක් හිතට එනවා. ඇහැට එනව නෙවෙයි. හිතට එනකොටම ඒ ඇතිවෙච්ච රූපය නිසා හිතට ඇතිවෙච්ච මේ චිත්ත රූපය නිසා අපිට මනාපයක් පහළ වෙනවා. අමනාපයක් පහළ වෙනකොටම Taman දන්නවා අනේල ලස්සනට කරන ගිය සතිය කැඩෙනවා. මේ රූපේ නිසා මට මනාපමනාප පහළ වෙනවා. අනේක නොවි තියාගන්න පුළුවන් නම් සතියට යන්න පුළුවන් නම් ආනාපානට යන්න පුළුවන් නම් එහෙමනම් මගේ හිත නන්නත්තර වෙන්නේ නැහෙනේ. වල් දහවතුරා යන්නේ දුවන්නේ නැහෙනේ. වල්මත් වෙන්නේ නැහෙනේ කියලා අර රූප පෙනීම නිසා වෙන්න තියෙන. තාම පහළ වෙලා නැහැ. පහළ වෙන්න තියෙන කෙලෙස් පිළිබඳව හැඟීමක් තියෙන කෙනෙක් නම් බයලජ්‍ය දෙක තියෙන කෙනෙක් නම් එයා දන්නවා මේ රූප දිගේ යන්න පටන් අරගත්තොත් කිසිම අරසාවක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි ආපෞසරයක් තරහෙන් නෙවෙයි පුළුවන් නම් අර මදහත් ආනපානට හිත දාන්න. මධ්‍යස්ත වම දකුණට හිත දානවා. නැත්තම් තමයි ඉන්න තැනට හිත දාන්න පුළුවන් නම් මතු ඉන්න පුළුවන් කෙලෙස් රාශියක් මතු නොවීම පිණිස ඡන්දං ජනේති. ඒක ඉතාමත්ම අමාරු දෙයක්. මොකද අපි හිතන්නේ අපිට පෙර පිනට ඇස් ලැබුණා. පෙරපිනට රූප ලැබුණා දැන් ඉතින් කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ පුළුවන් තරම් රූප බලපං. ඕකනේ අපිට තියෙන. අපි දරුවන්ට උගන්වන්නේ ඕකනේ. ගෙදර ඉඳන් ටෙලිවිෂන් එක 3D තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් පුළුල් තිරේ තියෙනවා නම් හොඳයි. කලර්ඩ් තියෙනවා නම් හොඳයි. අල්ලපු ගෙදරට වැඩි ලොකුවට තියෙනවා නම් හොඳයි. ඉතින් ඕවා එකතු කරනකොට අපි ළඟ පොත් බැීමක්වත් නැහැ කොච්චරක් මේකෙන් කෙලස් වෙනවද කියලා. ටෙලිවිෂන් එක විතරක් නෙමෙයි. ගොඩාක් දේවල් අපි දවසකට ගේනවා ගෙදෙට්ට ඇටි වෙන්න රූප බලන්න. ඉතින් දරුවන්ට අධ්‍යාපනය කරගන්න වෙලාවක් නැහැ. දරුවන්ට දෙමාපියන්ට සලකන්න වෙලාවක් නැහැ. මොකද මේක ඇටි වෙන්න කෙලස් තියෙනවා. ඉතින් මේ නිසා දෝරේ ගන්න. නමුත් මේක පිළිබඳව සීමාවක් කරන්න නම් මේවා එන්න ඇරලා සීමා කරන්න බෑ. එන්න ඉස්සර වෙලා මේවා පිළිබඳව සීමාවක් ඇති කරන්න පුළුවන් නම් අපිට තේරෙයි අපේ අත්තම්මල මුත්තම්මල කාලේ ටෙලිවිෂන් නොතිබිච්ච කාලේ කොච්චර සමාජය තුල සාමයක් තිබුණද කියලා. කොච්චර gedarak ඇතුළත වැඩිහිටියන් සලකන ගතියක් තියෙනවද කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? එක එකනායි කාමරවල වෙන වෙනම ටෙලිවිෂන් තියෙන්න ඕනේ. මේ ළඟදිත් කියලා තිබුණා මෛත්‍රී භාවනාව කරන්න රිමෝට් කන්ට්‍රෝල් එක තියාගෙන ඉන්නේ කාගේද කියන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. අර ඒක channel එකට යනකොට තව එකකට තව channel එකක් ඕනේ. ඉතින් ගෙදර රණ්ඩු. රිමෝට් කන්ට්‍රෝල් එකේ තියෙන තාත්තා තේන තාත්තට ඕන channels පෙන්නනවා. අම්මා කැමති නැහැ. අම්මා ළඟ තියෙනවනම් අම්මට ඕන දේ බලනවා තාත්තා කැමති නැහැ. ඒක දරුවොත් කැමති නැහැ. ඉතින් ගෙදර හෙන්න රණ්ඩුව රිමෝට් කන්ට්‍රෝල් එකේ කාය ළඟ තියෙන කියන. කොයිද කොයි channel එකද බලන්න ඕනේ කියලා. ඉතින් මේ තරම් මෙවුවා වට කරගත්තට පස්සේ මේ භාවනා කරනවයි කියන එක රෙද්ද හේදිල්ල නම් අතන ආය මඩේ දෙමිල්ලක් නැගෙන්නේ. ඕදෝද මඩේදා. ඉතින් සිල්පද නෙවෙයි අයින් ඉහාට ගිහිලා කරන භාවනාවක් පවා අභියෝගයට ලක් වෙනවා. ඒක නිසා අපේ සංස්ථා විවස්ථාය ලොකු සංස්ලියල තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතු. පත්‍ර බලන්න යන්න එපා. ටෙලිවිෂන් බලන්න යන්න එපා. චිත්‍රපටි බලන්න යන්න එපා. ටෙලි ඩ්‍රාමා බලන්න යන්න එපා. මේ ජීවිත නාඩගම ඇති. කැලේට ගිහිල්ලා කැලේ ඇතුළත් ඕවා බලන්න පටන් අර ගන්නවා කියලා කියනවනම් එතකොට අර නූපං අකුසල් රාශියක් උපදින්න කුසල ඡන්දයක් නෙමෙයි ඇති වෙන්නේ කාම ඡන්දේ. ඒක තමයි අද දකින්න තියෙන දේ. ඉතින් මේක ගිහියෝ කොහොම බේරගනින්ද කියලා කියන්න අමාරුයි. නමුත් හුඟක් වෙලාවට මට ඇහෙන දේවල් තමයි ඒගොල්ලෝ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ අපේ ගෙදර ටෙලිවිෂන් නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් අපි බලන්නේ. එහෙම නැත්නම් බලනවා මෙන්න මේ සීමාව කරලා තියෙන කියලා. ඒගොල්ලෝ දන්නවා මේක මේකට කියන්නේ මායා නලය කියලා. ටෙලිවිෂන් එක කියන්නේ tube of illusion. මේක මවා පෙන්වන්නේ රාගෙමයි. කදාහකත් හොඳ දෙයක් පෙන්වන්නේ. පෙන්වවට බලන්නේ බලන්නේ අර කුණු කන්දක්. ඒ වගේම චන්දං ජනේති වායමතිය වෑයමක් ගත්තොත් මේ තිබුණොත් කෙලසෙන්නේ ඒක නිසා මම වෑයම් කරනවා නම් රූප කුප්පන රූප අවසන රූප ඉද්දන රූප නැති තැනකට යන්න මේ රූප වල තියෙන ගතියක් එල්ලවෙලව පහර දෙන ගතියක් තියෙනවා එල්ලවෙලව පහර දෙනවා ඇත්ත එක වහගත්තට පස්සේ අර පරණිව ඔක්කොම ඇවිල්ලා දෝරේ ගන්නවා මට හම්බුණා අන්ධ ස්වාමීන් වහන්සේ නමක් වයසට ගිහිල්ලා අන්ධ වෙලා තියෙන්නේ. නිල්ලමට ආපු වෙලාවදී මට හරි සතුටක් ඇති වුණා. එතකොට මගේ වයස අවුරුදු 35 36 වයසේදී කන වැලල්ලන වැසිකිළියට ගිහිල්ලා එනකම් මං එළියට ඉඳලා ආවට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ මට මං ගියා. වදින්න අවසරය ඔබ වහන්සේ පින් කළා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඇස් දෙකෙන් දවසකට උපදින කෙලෙස් දිහා බලනකොට මං වගේ තරුණයෙකුට මට නම් සැකයක් තියෙනවා සඳ පැවිදි වෙන්න තියා මොන තාලෙන්වත් හිත බේරන්න බැරි වෙයි කියලා. ඒ ආමතුරු හොලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina වෙන්න පටන් ගත්තා. මම ඇයි ස්වාමීන් අනේ මහත්යෝ ඇද්දක නැති වුණාට පරණ තියෙන පිච්චර් ඔක්කොම පෙන්නනවා කිව්වා වහගත්තට පස්සේ ඇද්දක ඇහැට පේනවට වැඩිය අමාරුයි කිව්වා ඇතුලේ තියෙනව ගොජ දාන්න ඒ නිසා මහත්යගේ මගේ කිසි වෙනසක් නැහැ කිව්වා මේ රූප අපි වළක්වන්න ගිය දවසේ තමයි ඒව එලවෙලව පහර දෙන හැටි අපිට තේරෙන්නේ. අපි වදියා කටත් අරගෙන කෙලත් හලාගෙන බලා ඉන්නකම් රූප වල ඉච්චර නරකක් පේන්නේ දවසක බලන්න ඇත් දෙක වහන භාවනා කරන්න ඇත් දෙක වහගත්ත ගමන් අර මෙතෙක් කල් දැකපු වගේ ඉතුරු හරිය බයලජ්ජ නැතුව විලිලජ්ජ නැතුව ඔක්කොම පෙන්වන්න පටන් ගන්නවා. එතකොටයි තීරණ මේ වෑයම මීට කලින් කරලා තිබ්බනම් හොඳයි. දැන් පමයි නමුත් දැන්වත් තේරුම් ගත්තොත් අඩුගානේ ඉස්සරහටවත් අඩුගානේ ඉතුරු පරම් ඉදිරි પરම්පරාවටවත් මේක පිළිබඳ අනතුරු ඇඟවීමක් කරලා තිබ්බොත් රූප තීනකට බලන එක නෙවෙයි පෝසත්කම කියන්නේ සත්පුරුෂකම කියලා කියන්නේ හැදිච්චකම කියලා කියන්නේ මේක පිළිබඳ සීමාවක් එතකොට චන්දඤ්ජනේති වායමති විරියං ආරබති වීර්ය කරන්න වෙනවා බොහෝ කාලයක්. මොකද මේක කල් වඩන්නේ නැටුවේ. රූප බොහෝ කරන්නනේ. දැන් මේක වළක්වන්න ගිය ගමන් සම්පූර්ණ පෞල් අතර අවුලක් ඇති වෙනවා. අපේ යාළුවා අපිත් එක තරහ වෙනවා. අගයන් ආඩම්බර වෙනස්කම් සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. මුගව දෙනෙක් හිතනවා අපේ ඔළුව නරක වෙලයි කියලා. ඉස්සර මේ බොහොම රස ආස්වාදයේ පිණිස ගිය කෙනා දැන් ඡන්දයක් ඇති කරන් තියෙන එකෙන් වළකින්න වායමති වෑයමක් කරගෙන තිනවා විරියං ආරපතිය උත්සාහ කරනවා ඉස්සරහටත් පුළුවන් තරම් මේකෙන් ගැලවෙන්න. චිත්තම් පග්ගණ්ණාති දත කාගෙන දිව උඩුතල්ලට තියලා තද කරගෙන හිත දැඩි කරගන්න වෙනවා මෙච්චර ආසාවට ලේසියට නොමිලේ හම්බ වෙන මේ කෙලෙස් ප්‍රවාහය නතර කරලා මේ තියෙන චිත්ත సంతානෙ පිරිසුදුකම ඉස්සරහටත් ගෙනියන්න නම් දත් කාගෙන මිසක් මේ එකම ඉඳුරෙක්වත් ඇහැවත් කනවත් නාසයවත් දියවත් කයවත් අපේ පැත්තේ නැහැ. එදාට තේරෙනවා ඊවට වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒව ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ ಜಾතිය බෝ කරන්න විතරමයි. කිසිම සදාචාරයක් එකම ඉන්ද්‍රියෙකුටවත් නැහැ. ඊට අමතර යමක් තියෙනවා නම් තියෙන්නේ බයෙන් ආරක්ෂා වෙන්න විතරයි. ඒක නිසා අපි කවදා හෝ ඉන්ද්‍රිය দমনයට ගිය ගමන් තේරෙනවා අපි මේ පස් දිනක් එක ගමනක් ගිහිල්ලා තියෙනවා. උන් අපි හිතුවේ දරුවෝ කියලා බලනකොට උන් ඔක්කොම හොරු. මේ හොරු ටිකක් තමයි අපි මේ දරුවෝ කියලා ගෙට ආරස්සා කරන තියාන හිටියේ. ඩිංගිත්ත කරි පාලනය කරන්න කිය මම උසේරම සටන් ප්‍රකාශ කරනවා. විරෝධේ පාණ්ඩ පටන් ගන්නවා. ඒක නිසා ඒ චිත්තම් පග්ගන්නාති කියන වෙලාවෙදි තේනවා මිනිස්සයා ඉල්ලගෙන කන පරිප්පුවක් මේකේ තියෙන්නේ. කවුරුවත් දීප එකක් නෙවෙයි අපි පොහසත් කියලා අපිට යමක්කමක් තියෙනවායි කියලා අපි කරන්න ගෙවල් දොරවල් වල පුළුවන් තරම් කෙලස් වගුරු වන දේවල් ගෙනත් තියාගන්න. ඒ ආදිවාසී මිනිස්සු ගාව වුව නැහැ. තිබුණේ මේ නවීන විද්‍යාවෙන් කැට කැට හම්බ ප්‍රවාහ ගොඩාක් හම්බ වෙනවා. නාලිකා ගොඩාක් හම්බ වෙනවා. ඉතින් හිතනවා හරි දියුණුවයි කියලා. අපායට යන ගමන තමයි දියුණුවේ. එහෙම නැත්නම් යටිසල පහසුකම් හම් වෙන්නේ කෙලින්ම ඉන්ටර්සිටි එකෙන්ම කෙලින්ම අපායේ බහින්න පුළුවන්. මෙහෙන් නැගපු ගමන් කෙලින්ම අතරමඟ නතර කරන කෙලින්ම අපායේ තමයි. නතර වීමක් නැහැ. ඒකට කිල්ටි ඍජු සම්බන්ධතා හොට්ලයින් එකම කතා කරතයි අපායට ඒ චිත්තම් පග්ගන්නාචි පදහති කියන දේ පදන් වීර්යයට ගියොත් මේ මේ මේ වගේ වෙන හානි අඩු කරන්න තේරෙන පටන් ගන්නවා මේවා නතර මේවා එන්න ඇරලා තටමලා නතර කරනවා කියන එක කද්දාගවත් කරන්න බෑ හොඳම දේ තමයි ඒවට නොයනා ක්‍රමයක් ඒවට ඉද නාරින ක්‍රමයකට යන්න පුළුවන් නම් මුළු ලෝකෙම කියනවා පසුගාමි එහෙම නැත්නම් රසන අඳුරන සැප නැහැ සැප දුන්නට වාසනාව නැති කාලකන්ණි කියන මේ කියන්නේ කිට්ටුම වන්තිය හොඳම බෞද්ධයෝ කවුරක්වත් දන්නේ නැති කෙනෙක් එහෙම කියන්නේ නැහැ නිසා තරුණයෙක් හෝ තරුණියක් ඒ වගේ වැඩකට පෙළඹුණොත් ප්‍රධානම කරදරේ ඉන්නේ අම්මගේ තාත්තගේ. ඒගොල්ලෝ කියන ওই වයසට එහෙම ඉඳලා බෑ. ওই වයසට ටිකක් අංගපසංග ටිකක් පෙන්නගෙන මේ ලස්සන ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපේ පවුලටත් හොඳ නෑ. අනිත් එක විකුණන්න තියෙන බඩුනේ පොලිෂ් කරලා තියෙන්න ඕන. විකුණුවාට පස්සේ නම් බඩු සවුත් උනාට ප්‍රශ්නයක් නෑ. අපිට වෙන්නේ මේ දරුවන් කෙරේ අනුකම්පාවෙන් අම්මලා කරන දේවල් කියලා නෑ අම්මලාට ඕන කරලා තියෙන වීදුරු බඩු විකුණන මනුස්සයා විකිනෙනකන් බඩුව පොලිස් එකේ තියෙනවා. ඉතින් මේ தත්ත්වේ තියෙන තාක්කල් බුදුජානනාංශ කියනවා කොහොමද මේ කාමීත්‍යාචාරය බේරන්නේ? කොහොමද මේ සතුන් මැරීමක් බේරන්නේ? කොහොමද මේ හොරකමක් බේරෙන්නේ? මොකද යටි හිතේ තියෙන මේ වැඩ කිරිවල නිසා ඉන්දිය দমনයක් නැති නිසා එහෙම කොච්චර ලොකු සීලයක් රැක්කත් කිරිබිම්මල් නැටි කැඩෙනා වගේ රෑ කැඩෙයිද සීලේ දවල් කැඩෙයිද සීලේ ඉස්සරහ කැඩෙයිද සීලේ පස්සේ කැඩෙයිද සීලේ තැනක කැඩෙයිද සීලේ තනියම කැඩෙයිද කියලා කියන්නේ. එහෙව් සමාජයක වුණත් ඉන්දිය සංවරය ඉදරන් দমনය කිරීම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා අනුමත කරලා දකිවොත් ඕවා මේ කාලේ කරන්න බලෝනේ. ඕකට මෛත්‍රී බුද්ධ ශාසනයවත් එන්න ඕනේ. දැන් ඕවා කරන්න බෑ. අපිව දැන් සාමාන්‍යයෙන් ඉතුරු කටයුතු ටික කරගෙන ඉමු කියලා. ඒකට කොහොමඩක්වත් කවුරු හරි හිතනවද හීනකින්වත් ජනමාධ්‍ය මේ වගේ දෙයක් ප්‍රසිද්ධියේ උගන්වයි කියලා. ඉගෙනුවොත් මොකද වෙන්නේ ජනමාධ්‍යට? කවුරු හරි හිතනවද තාක්ෂණයේ මේ වගේ දෙයක් උගන්වයි කියලා. එහෙම කරොත් මොකද තාක්ෂණයට වෙන්නේ? මොකද්ද එතකොට ජනමාධ්‍ය දියුණුවනවා කියලා කියන්නේ? මොකද්ද එතකොට තාක්ෂණ දියුණුවනවා කියලා කියන්නේ? මොකද්ද යටිතල පහසුකම් දියුණුවනට වෙන්නේ? කෙලින්ම අපායට යන පාර හොඳට පේම් කරලා හදලා තියෙනවා. ඉන්ටර්සිටි එකේම ගිහිල්ලා බැස්සා වගේ. එහෙම නැත්නම් මේ අධිවේගී මාර්ග තියෙන්නේ. මෙහෙම බැස්සට පස්සේ පිට වෙන්න බෑ කෙලින්ම. අතනින් යන්න පුළුවන්, ගානක් ගෙවන්න පුළුවන්, ඉක්මනට යන්න පුළුවන්. ඒක දැකලා නැත්තම් දකින්න ඕනේ නම් ওই දියුණු රටක රාජධානියට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න කොහෙද කට්ටිය යන්නේ කියලා. මෙලව ඉඳද්දිම අපාය තමයි ජීවත් වෙන්නේ. ඒ මොකද මේ ඇහැ පිළිබඳව කිසිම සීමාවක් නැහැ. එකම පත්තරයක්වත් පවුලේ ආතර බලන්න බෑ. එකම ටෙලිවිෂන් එකක්වත් පවුලේ ඈත් එක්ක බලන්න බෑ. එක එකනා වෙන වෙනම. ඉතින් අපිත් මේ තටමන්නේ දිවා රාත්‍රී මහන්සි වෙලා අපේ රටත් පළවෙනි ලෝකේ රටක් වඩපත් කරලා විශාල පුළුල් තිරේ ගොඩාක් නාලිකා තියෙන ටෙලිවිෂන් තියෙනවනේ. ඒකත් එක්ක කොහොමද ඉන්දිය සංවරයක් ගැන කතා කරන්නේ? ඒ වගේම අපි ඒකත් එක්ක කොහොමද කනේ හික්මීමක් ගැන කතා කරන්නේ? නාසයේ හික්මීමක් ගැන කතා කරන්නේ? දිවේ හික්මීමක් ගැන කතා කරන හන්දියකට බලන්න ගිහිල්ලා කොච්චර හෝටල් જાති තියෙනවද කියලා? චීන හෝටල්, ජපන් හෝටල්, පොල්ලදු හෝටල්, මුස්ලිම් හෝටල්. ඉතින් ගියාට පස්සේ කාලා ඉවරයක් නැහැ. අනිත් එක දැන් මේ දවස් ගානෙම රැට නැහෙනි. යන්නකම් ඉන්නේ. දෙඤ්ඤම් වැඩේ. ගියාට පස්සේ අඩුපාඩු ගත්ත එක හරි ගසලා මේක තමයි ගල්ලම් කර කර ඉන්නේ දවසයි දෙකයි මොකද මේ හතපහුව වෙච්ච රාත්‍රී කෑම ගන්න තමයි ගණන් කරන්නේ ආපහු යන්නේ මොනවටද සිල් ලකින්ද දැන් ওই ගියාට පස්සේ අර අඩු පාරුෂිකත් එක සම්පූර්ණ කරගෙන කැවිල්ලන එක තමයි වැඩි. ඒක ලියල අල්ලපු ගෙදර කට්ටියට රසමසවුලු කවන. දරුවන්ටත් කවන. নিকමට හිතනද මේ ඇහ කන දිව නාසය කියන වගේම කයට අපි මේ කොට්ට මිට ඇඳ ඇතිරිලි જાති යාන වාහන જાති සඳහා ලබා ගන්න පුළුවන් වුණොත් අපිට වෙන්නේ දෙයියෝ සැලකුවා හම්බෝ දෙයෝ මුණ බලාපන් අපිට වාහනයක් හම්බුණා. අපිට මේ හොඳ ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට හම්බුණා කියලා මේ වගේ සැපසේ බුදිය ගන්නකොට ශිල්පද වලට මොකද වෙන්නේ? ඉතින් ඒවා සාමාන්‍ය මට්ටමට යන්න කිව්වොත් එහෙම හිතන්නේ මේ ඊර්ෂ්‍යාවට කියන කතාව. මේ බුද්ධ ආගමේ විතරයි මේ දුක් විඳීමක් ගැන කතා කරන්නේ. අයි අනිකාගම් ඔක්කොම දෙයයන් වහන්සේට පින් සිද්ධ වෙන මේ සියලු සැප දෙද්දී බුදුහාමුදුරුවෝ විතරක් මේ නාස්තික දුක්ඛ සත්‍යයක් ඉස්සරහින් තියලා චි කම්මැලි ආගම මහා මුස්පේන්තු ආගම මුස්ලිම් මිනිස්සු කියන්නේ කුණු කුණු කුණු කුණු කතා කරන්නේ ඒ කුණු ආගම අපිත් ඒකම තමයි අපි තියෙන්නේ ඉතින් අපි වුණා ඉතින් අර මොන කරණ දුප්පැන්න සාතිකේ බෞද්ධයි කියලා ලියලා තියෙන නිසා ඒද බෞද්ධ කොටියක් එහෙම ගහගෙන පෙන්නගෙන හිටියට දවල් මිගෙල් වුණාට රැයට ඩැනියෙල් තමයි. ඉන්දිය සංගතය ගැන කතා කරන්න ගියාට පස්සේ ඒක බොහෝ වෙන වෙන ටෙලිනාට්‍ය ඕනේ නැහැ ජීවිතේට. අපි මේ කරන විකඩම අපි මොකද්ද මේ සිල් ලකින්න ඕනේ කියලා කියන බණ භාවනා කරන්න ඕනේ කියලා කියාගෙන මේ මොනවද මේ කරගෙන යන්නේ කියලා බැලුවොත් මම එකයි කියන්න තියෙන්නේ කවුරු හරි හිතන්න රුක්ඛමූලිකාංගයක් අයි කියලා ඒ කෙනාටවත් අද ගැලවෙන්න නම් බෑ. ඒ ඒ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා විෂ විදපු විෂ බැඳපු ඊතල වගේ. ඉන්න තනක් හොයාගෙන ගිහලා අනිනවා විෂ කවනවා. අරණ්‍ය වාසී හිටියත් බේරෙන්න බෑ. ඒක නිසා ගෙවල් වල හිටියා කියලා විශේෂ අමාරුවක් නැහැ. කොහේ හිටියත් මේවා විෂ විදපු ඊතල වගේ හොයාගෙන යනවා. ඉතින් ඒක පිළිබඳව සෑහෙන මහන්සි වෙච්ච එකනා විතර පේනවා අපි කොච්චර අසරණද අපි හැදිච්ච පරිසරයත් එක්ක බලනකොට අපේ සංස්කෘතියත් එක්ක බලනකොට අපි මේ රූප බැලීම සද්ද ඇහිම ගන්ධ රස පහස කියන එක භව සම්පatti වශයෙන් ඉන්නේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඉතින් ගෙට දෙන දෙයියෝ ගෙට දාගට දෙනවා වගේ මේවා හම්බුණාට පස්සේ දැන් ඉතින් කාලා වරෙන්කෝ ඉන්දිය සංවරයක් ගැන ආවට පස්සේ දැන් මේ දෙක හැප්පුණාම ලේසි මිනිහෙකුට කොට එන්න බෑ ඒක නිසා යම් කිසි කෙනෙක් ගන්නව නම් මේ ශිල්පතෝලත් ඉඳගෙන ඉන්දිය සංවරයකට යන්න පුංචාරි ප්‍රයත්නයක් ඒක ගඟ දිගේ ඉහළට පීන ක්‍රමයක් කියලා තමයි ਸਰවචනංශය පෙන්නන්නේ. ලීසි නෑ පුද්ගලිකව මේ සටන කරන්නත් බෑ. තනියම කරවුවොත් එහෙම ගසාගෙන කියලා මැරෙනවා. ඒක නිසා සාමූහික වශයෙන් පොදු එකඟතාවයට එන දින අපි රූප පිළිබඳව යම් ප්‍රමාණයකට අපි එකඟ වෙනවා අනවශ්‍ය දේවල් නැතර කරමු. සෝබනේ නැතර කරමු. අවශ්‍ය ප්‍රමාණය තියාගමු. සද්ද ඇහිමත් අනවශ්‍ය දේවල් නැත කරලා අවශ්‍ය ප්‍රමාණය තියාගමු. ගන්ධ රස පහසත් අවශ්‍ය ප්‍රමාණය තියාගමු කියලා ගන්න හැම සමාජයක්ම පසුගාමි එහෙම නැත්නම් අභිවෘද්ධිය නොතකන එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයක් නැති පැත්තකට ගිය පිටසක් වශයෙන් තමයි එහෙම නැත්නම් ම්ලේච්ඡ පිටසක් විදිහට තමයි සලකන්නේ මේ මෑතකදී අවුරුදු 30ක් 40ක් ඇතුළත නම් පේන්න පටන් ගන්න තියෙනවා මේ රූප බැලීම නිසා ඇස් වලට වෙන ලෙඩ රෝග මේ තියෙන নানা ආකාර සද්ද නිසා කන් වලට තියෙන ප්‍රශ්න නාසයට දිවට කයට තියෙන ප්‍රශ්න ලෙඩ රෝග මෙච්චරයි කියලා නම් කරන්න බැරි තරම් තියෙනවා. නමුත් අපේ අත්තම්මල මුත්තම්මලා ඉන්න කාලේ ඔය මොනක්වත් තිබුණේ හැන්දෑ වුණාට පස්සේ ලයිට් දාගෙන පොත් වැලිලක් නැහැ. ඉරේකේ තියෙනකම් වැඩ කරගන්නවා. ඊට පස්සේ විවේක වෙන එකයි තිබුණේ. සද්දවලත් ඒට උනේ පන්සලට ගියා. මුළු රෑ තිස්සේ තිස්තුම් පයේ බැන ඇහුවා මිසක් වෙන කෝලක් නැහැ. ගන්ධ රස පහසෙත් නැහැ. දැන් අපිට ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා අපි ගොඩාක් මායයට කිට්ටුයි. ගොඩාක් කෙලෙස් වලට කිට්ටුයි. ගොඩාක් අපායට කිට්ටුයි. ඒක නිකන් අල්ලපු gedara වගේ. ඕන වෙලාවක යන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්නේදී නිකමට හරි හිතනද ඉන්දියා සංවරය පිළිබඳව අම්මා කෙනෙක් පුතෙකුට කිව්වොත් තාත්තා කෙනෙක් පුතෙකුට කිව්වොත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඒ දින උපදේශ පුතා බාරගනී කියලා. කද්දාවත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ මගේ දේට ඇඟිලි ගහන්න දෙන්න එපා. මේක මගේ අයිතිවාසිකම. ඒක නිසා මේකෙදී පමණක් කාටවත් අත තියන්න යන්න එපා. හැබැයි තමන් පටිසත කරගන්න. ඒක තමයි සත්පුරුෂකම කියන්නේ. කහගහරි දෙකට අත තිබ්බ ගමන් අසත්පුරුෂ වෙනවා. එහෙනම් ඒ දීගෙත් ඉවරයි, දරුකමත් ඉවරයි, ඔක්කොමත් ඉවරයි. මූණට දමල ගහලා යනවා يعني. මොකද ඒක හොයදෙනෙක් හිතන මේක මානවයිච වාස්කමක් කියලා. ඒ සඳහා අපි හටම් කරනවා. ඒ හටම් කරද්දී දීමාපිය දරුවන්ට කිව්වොත් ගුරුදෙක් ශිෂ්‍යයෙකුට කිව්වොත් වේදෙක් ලෙඩෙකුට කිව්වොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුජානසී කවදාකවත් මෙව නීති පද්ධති වලට කිව්වේ නැහැ. ඒ නිසා බුදුජානසී දෙන මේ ආදර්ශ කියන්නේ අණක් නැති පණක් කියන. දැන් පණවල තියෙනවා. මේක හොඳ නෑ. හැබැයි අණ කරලා නෑ. අනේක හැම ආගමකම මෙව අණක් බවට පත් කළා කමාන්ඩ්මන්ට්ස් බවට පත් කළා තියෙන අමානුෂිකයි. එතකොට මානව අයිතිවාසිකම් වලට සෑහෙන ඇඟිලි ගැහිමක් වෙනවා. මේකෙදි කවදාවත් නෑ. ඒ නිසා මතක තියාගන්න මේ ඉන්දිය සංවරය කියන එක කවුරුත් විසින් කාටවත් පටවන එකක් නෙවෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් හරියට කැඳේ ගල බේරුවා වගේ රැඳලා පෙන්ලා දීලා තියෙනවා. ඔය මොනව රැක්කත් මේක හරියට කරගන්න බැරි නම් මේ අලියන කඩළු තියේදී කූඹි යන කඩළු වහන්න හදනවා වගේ. මේ දෝරේ ගලද්දී ඒ නිසා මේක පිළිබඳව කල්පනා කරගන්න පුළුවන් නම් ඒක අර සිල්පදයක් රකින්න පුළුවන්කම පෙරපිනක් වගේ. ඉන්ද්‍රිය සංවරයක් කරගන්න පුළුවන් තැනකට යන්න පුළුවන්කමක් තියෙනවනම් එහෙම පිරිසක් ඉන්නවනම් එහෙම පරිසරයක් ලැබුණනම් මේක පුදුමාකාර නිවනට කිට්ටු වීම. ඒ කදාකත් හිතන්න එපා. Taman ළඟ හැඟීමක් නැතුව මේක උපයන්න පුළුවන් මේක. හැබැයි ඒ වගේම හිතන්න එපා අපේ තේරවාද ශාසනය මේ අතින් දුර්වලයි හෝ දුප්පත් කියලා 100%ක්ම තොරතුරු තියෙනවා. අවාසනාවකට වගේ අවුරුදු 1000ක පමණ තේරවාද ශාසනය කවදාවත් මේ කතා කරලා නැහැ. කතා කරන කාටවත් ප්‍රතිබල ශක්ති නැහැ. ඒ කතා කරන කට්ටියට තිය අඩුපාඩුකම් තියෙන නිසා. නමුත් අපි ළඟ මේ අංග සම්පූර්ණ බවක් වෙන්නට කතා කරනවා නෙවෙයි අපි උත්සාහ කරමු. ශක්ති ප්‍රමාණයෙන් සීලයක පමණක් විතර නෙවෙයි. ඒ ඉන්දිය සංවරය යම් ප්‍රමාණයකට කිට්ටු කරගත්තොත් මතක තියානින්න ඒක බොහෝම නිහඬ බණක් බවටපත් වෙනවා. ඔය විචක්ෂණ ධර්ම කතික විචිත්‍ර ධර්ම කතිකත්වයට වැඩිය යම් කිසි කෙනෙක් ඉන්දිය দমনයේ තියෙනවා නම් ඒක බෞද්ධයන්ට විතරක් නෙවෙයි අබෞද්ධයන්ටත් තේරෙනවා. පරිසරයටත් තේරෙනවා. සතා සර්පයටත් තේරෙනවා. ගහකොළට උනත් තේරෙනවා. ඒ මිනිස්යා මේ කාටවත් සීමා වික්මල වැඩ කරන්නේ නැහැ කියලා. ඒක නිසා අපේ પરම්පරාව ඉස්සර තිබුණේ අපේ තේරවාද પરම්පරාවේ පුළුවන් තරම් ඒ නිහතමානී ඉන්දිය සංවර ගතිය. ඒව පිළිබඳව සුවඳ විහිදෙන කතා තියෙනවා. මුළු අටුවාව පුරාවට එකක් පස්සේ එකක් කතා වෙන්නලා දීලා තියෙනවා. ඒ ඒ පරිතත කරගත්ත කට්ටිය සාසෙන්න කරපු සේවය. ඒ ඒක සීලෙට ඉස්සරහින්ද තියෙන පස්සට පස්සෙද තියෙන කියන එක වෙනම ප්‍රශ්නයක්. සමහර වෙලාවට සීලෙට ඉස්සලා පෙන්වනවා ඉන්ද්‍රිය සංවරය සමහරකට දිනවා සීලෙන් පස්සේ. කොහොම මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන බවයි කියන්න තියෙන්නේ. සිල්පද රකින්න රකින්න හික්මෙන්ට මේ වෙනකොට හික්මීම ඇති වෙනවා. හික්මෙන්ට හික්මෙන්ට සිල්පද රකින්න පටන් ගන්නවා. හැබැයි අනුන්ගෙන් නම් අපේක්ෂා කරන්න එපා. ඒ වගේම දුසින් ගණන් ග්‍රොස් ගණන් බලාපොරොත්තු වෙන්නත් එපා. එක්කෙනෙක් හරි කරනවා නම් ඒක සාසනයට විශාල සේවයක්. ඒ වගේම පරිසරයට ලොකු ආදර්ශයක්. ඒ වගේම ප්‍රශ්න නැති සහනශීලී හිතකට අපි කියන අසහනයෙන්තර හිතකට හොඳම ආදර්ශය තමයි ඉන්දිය සංවරයේ කරන මනුෂයාට කිසිම අසහනයක් එන්නේ නැහැ. කවදාකවත් එන්නේ නැහැ. මොකද එයා දන්නවා තමන් පාලනය කරන්නේ තමන් පාවිච්චි කරන්නේ අත්‍යවශ්‍ය කොටස විතරයි අනවශ්‍ය දෙයකට යන්නේ නැහැ කියලා අසහනයක් නැහැ. අද අසහනේ වැඩි වෙලා තියෙන හේතුව ඉන්දිය සංවරයක් නැතිකම. මේ වාගේ ඉඳුරංගේ ඇහ කන දිව නාසය කය කියන මේ ඉඳුරංගේ සංවරය පිළිබඳව සරුවචන් වහන්සේ පැවිදි වෙන්නේ ඉස්සර ගතිගුණ තිබිලා තියෙනවා. උනා එතුමා සිද්ධාර්ථ තාපසතුමා යනකොට දැකපු මේ කිසాగෝතමී කිව්වේ නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරී යස්සයන් ඊදිසෝපති පාර යන මේ මනුස්සයා දැකලා සිද්ධාර්ථ තාපසය දැකලා තියෙනවා යම් තාත්තා කෙනෙකුට මෙයා පුතා වුණා නම් අනේ ඒ තාත්තා නිවිච්ච කෙනෙක්. යම් අම්මා කෙනෙකුට මේ දරුවා පුතෙක් වුණා නම් ඒ අම්මා නිවිච්ච කෙනෙක්. යම් බිරිඳකට පතිවරයෙක් වුණා නම් ඒ අම්මන්ගේ නිමිච්ච කෙනෙක්. මොකද මනස යන ගමනෙන් පේනවා මේ බුදු වෙලත් නැහැ භාවනා කරලත් නැහැ නිමිච්ච ගතිය. ඉතින් අපිට බලන්න චීද කියලා කවදාද විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමා එකක් ඕක දරුවෙකුට ගන්නන්න පුළුවන් එකක්. මාස 3ක කෝස් එකක් දීලා හික්මවන්න කපට හිතන්න එපා. තියෙන එක විනාශ කරන්න ඕන නම් විශ්වවිද්‍යාලයකට යවන්න. ඒකේ 100ට 200ක් නැති කරලා දෙනවා. ඕනම කෙනෙක් බයලජ්ජ නැති කරලා ඇති කරන්න පුළුවන් තරම් ශක්තියක් විශ්වවිද්‍යාලවල තියෙන. ඒ නිසා කවදාද අපිට මේ විනයයි මේ දැනුමයි එකතු වෙන්නේ අධ්‍යාපනඥයෙකුට හිතන්න හම්බ වෙන්නේ. කද්දාකත් හිතන්න හම්බ වෙන්නේ. මේ විතරක් නෙමෙයි දරුවචනාංශගේ <clears throat> උගන්වීමේ හැටියට ඒ විදිහට ඉන්දියා සංවර්ධය කරගත්තට පස්සේ භෝජනීය මත්ඤ්‍යතාවයේ <clears throat> තමන්ගේ කෑම සීමා කරන එක දිව පිනවීම කියන එකේ භාගයක් එක කියවෙනවා. ඒත් ඊට අමතරව ਸਰවචනාංශේ ඒ බණ භාවනා කරන අයට රාත්‍රී කෑම පැත්තක තියලා තියෙනවා. උදේවරු පමණක් ඒ කටයුතර තියලා ඒක වුණත් භෝජනය <clears throat> පමණ දෙන ආහාර බෙදීම පාවිච්චි කිරීම බුදු ගුණයකට පෙන්ලා තියෙනවා. බුදුරජාණන් ශාසකගේ පාරස් චරණ ගුණවල එකක් තමයි බුදුහාමුදුරුවෝ දන්නවා ගාන දැන් ඇති කියන්නේ. දැන් මේ අද කාලේ තියෙන හුඟක් ලෙඩ කැම නැතිකම නිසා නෙවෙයි වැඩිකම නිසා. විශේෂයෙන්ම දියුණු රටවල තරබාරුකම කිව්වහම ඒක මිනිහා පැහැදිලිව දෙකට කපලා දෙන්නේ හදන්න පුළුවන්. ඒ තරම්ම මහතයි. මොන ඡාජයෙන් කෙරුවත් ඒ මිනිසුන්ගේ තියෙන ගතිය කියන්නේ පාටි වලට ගියාම කාලා කාලා කාලා වැසිකිළියට ගිහලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවලු. ඒ තරම සුවඳයි රසයි ඉතින් අර කෑමට ගිජුකම නිසා නිකන් දෙන නිසා වැසිකිළිය කියලා වමන කරලා එනවා. ඇවිල්ලා ආය කන. සිංගප්පූරුවේ වැසියෝ මේ කෑමට බීමට රුසියෝ කියලා යන්න සිංගප්පූරට උදේ ඉඳලා හැන්ද වෙනකන් කන. වැඩිම කනවා. දැන් අපිට වෙලා තියෙන කන්න නැතින ප්‍රශ්න මතුවලා තියෙනවා කියනවා. මොන පිස්සුද? කෑම වැඩිකමන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පළවෙනි දවසේම පාත්‍රය අරන් පින්දපාති ගිය වෙලාවේදී බඩ දාන පාත්‍රයට හම්බෙච්ච ටික බලනකොට බොක්කේ තියෙන බඩවැල් නගරේ කටින් ආවලු මේ රජ කුමරයෙකුට සුවඳ පැනින් කැනින් හරි ගසෝ කැමතියේදී එදා අතනින් මෙතනින් හම්බෙච්ච බත්ගුලි ටික දකලා කල්පනා කරන ඔබට පුතේ ඉස්සරහට කණ්ඩ වෙන්නේ ඕක ඕක නිසා ඉවසලා දෙන දේෙන් කාපා ওই විදිහට යපියන් කියලා ඉතින් වගේ භෝජනයේ මත්තනතාවය කියන එක බුදු ගුණයක් සාමාන්‍ය කෙනෙකුට ඒක දඬුවමක් වගේ පේන. කැමේ සීමා කිරීම වගේ ජාගර යාන යෝගයේ රාත්‍රියේ නිදිවැරීම යෝගාවචර නිතරම කල්පනා කරන්න ඕනේ දවල්ට රාත්‍රී සංඥාව අරගෙන රාත්‍රියේ දවල් සංඥාව අරගෙන මේ මිනිස්සු නටන කෝලම් කරන වෙලාවේ විවේකීව ඉඳලා මුළු රැතිසේ භාවනා කරනවා. මේ වස් කාලේ වෙනකොට සංඝයා වහන්සේලා කරන්නේ මුදේ පළවෙනි මාසේ මාසේ පළවෙනි දවස් මාසේ වස්තු මාසේ පළවෙනි මාසේ දවසකට පැය 4ක් නිදා ගන්නවා. දෙවෙනි මාසේ වෙනකොට පැය 2ක් නිදා ගන්නවා. තුන්වෙනි මාසේ වෙනකොට නිින්ද සම්පූර්ණයෙන්ම වළක්වලා මුළු රැයම භාවනා කරන්න යනවා. පුළුවන් තරම් කාමයේ වැඩි වෙන්න වැඩි වෙන්න නිින්ද වැඩි. කාමයේ වැඩි වෙන්න වැඩි වෙන්න නිින්ද වැඩි. පැයට කණ්ඩ කණ්ඩ නිින්ද වැඩි. ඒ නිසා ඒක අඩු කරනකොට ඒ දෙක අතර සමතුලිතතාවයක් එනවා භෝජනීය මත්ඤ්‍යතාවය ජාගරියානි යෝගය මේ ඉන්ද්‍රිය සංවරය අන්නේ ටික තමයි ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර. යම් තැනක යම් සමාජයක ඉහළම ශිෂ්ටාචාරය කියලා කියන්නේ ඔය සාමාන්‍ය ශිල්පද රැකීම නෙවෙයි, ඉන් එහාට ගිය ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මත්ඤ්‍යතාවේ, జాగරියානු යෝගයේ මේව බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ પરම්පරා ගානක ඇතක අනන්ත අප්‍රමාණ බුද්ධ ශාසනවල තිබිච්ච මේ දේවල් ඉස්මතු කරලා දීලා තියෙනවා කලාතුරකින් තමයි අහන්නවත් ලැබෙන්නේ. නමුත් යෝග භාවනා කරනකොට අපි දැන නොදැන මේවට කිට්ටු වෙනවා. ඒක හවු වෙන්නේ නිකන් මේ තිත්ත බෙහෙතක් හැපෙනවා. දෙහියට හැපෙනවා වගේ වරින් වර තේරෙන්න පටන් ගන්නවා. නමුත් සත්පුරුෂයාට ඒකම සතුටක් ඇති වෙනවා. අපිට කවදාකවත් ශාසනයක් නොතිබුණා නම් කවද්ද මේව අහන්නේ අපි? කවදද අපි මේවා කරන්නේ මේවා කියලා? ඒක නිසා ශාසනයට ගිහිල්ලා ඒ පැත්තට යනකොට සත්පුරුෂයාට රජ කෙනෙකුට ඔටුන්නක් ලැබුණා වගේ ඔටුන්නේ තියෙන මිනිකොණ්ඩලක් වගේ තේනවා අනේ මේ රජගේ අතහැරලා ගිහිල්ලා සිද්ධාර්ථ තාපසතුමා කරපු ටික නෙමේ අපි රජසැප නෙවෙයිනේ තියෙන්නේ අපිට මධ්‍යම පන්තියේනේ තියෙන නිසා අපිට එච්චර අමාරු වෙන්න බෑ. නමුත් අපිට උගන්නන උගන්වල කවද තියෙන්නේ මේ වගේ කියවිලා. කොහයක්වත් නැහැ. ඒ නිසා භාවනා කරන කෙනා ඒක කරන්න ගියාට පස්සේ ඒ කෙනා ඒකට අනුයාත වෙන ප්‍රමාණය ඒකට හැඩ ගැහෙන ප්‍රමාණයෙන් කියන්න පුළුවන් කොච්චරක් හිත සමාධිගත වෙලාද කියලා. මෙව පිළිබඳ කිසිම තැකීමක් නැතුව ඉන්ජෙක්ෂන් එකකින් හරි ඔපරේෂන් එකකින් හරි පෙත්තකින් හරි සමාධිය ගන්න ඕනේ නම් ඒක ඉතින් සාසනෙ නෙවෙයි. ඒකට ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඒක නිසා ඒකට යන පිරිසක් ගොඩාක් ඉන්නවා මත්ද්‍රව්‍ය මත්කුඩු වලින් සමාජයට යන්න හදන. මේක එහෙම එකක් නෑ. ඒ අවශ්‍ය පරිසරය සකස් කරලා හිත ඒකට කියන්නේ පස්සද්ධිය කියලා සංහිඳුවා ගැනීමක් තියෙනවා. ඒක නිසා ධම්මානුධම්ම ප්‍රතිපත්තියට යනකොට මේ මනසයා දුතාංග රැක්කද පොහසත් පවුලකද කුලවත් පවුලකද ජනප්‍රිය කෙනෙක්ද කියන එක නෙවෙයි වැඩේ තියෙන්නේ. මිනිස්සයාන අමනුස්සයා වෙන්නේ යාගේ මේ ධම්මාන ධම්ම ප්‍රතිපatti ගැන. ඒ නිසා ඒක පිටිබඳව සතුටක්, ආඩ්‍යයක්, සමාදන් වීමක්, එළඹ වාසය කිරීමක් දන්න කෙනා නිවන් ලබන්න ඉස්සෙල්ලම නිවනේ තමයි ඉන්නේ. අඩු ගන්න කියනකොට අගය කරනවා. ඒ නිසා අපි උත්සාහ කරමු පුළුවන් තරම් ඒ ಗುಣ තමයි තමන්ගේ ජීවිතවල සම්බන්ධ කරලා ලෝකෙටත් ආදර්ශයක් තියලා අපිට කරගෙන යන මේ ධර්මානුධර්ම ජීවිතය දියුණු පවුණු කරගන්න උත්සාහ කරන කෙනෙකුට මේ ධර්ම දේශනාවත් ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා